සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අච්ඡත්තික බාහිරේසු ආයතනේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අච්ඡත්තික බාහිරේසු ආයතනේසු ඉද භික්ඛවේ භික්ඛෝ කායේච පජානාති පොට්ටබ්බේච පජානාති යංච තදු භයං පටිච්චං උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහීනං හෝති තංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් යෝගාචර පිටත් එක්ක පසුගිය වාරේ වෙනකොට අපි අවස්ථා 50ක් ඉක්මවුවා අද අපි ලැබෙන්නේ 51 වෙනි වතාවටයි මේ වතාවෙත් අපි මේ උද්දෝත කරන්ට ඉදිච්ච පාළි පාඨයම උද්දෝත කරන්ට යෙදුනා ඒක සතර සතිපට්ඨානි ධම්මානුපස්සනාවේ ආයතන පබ්බයේ කාය ආයතනය ඩයි යොමු වෙන්නේ ඒට අදාළ විදිහටයි අපි දේශනා ඉදිරිපත් කරගත්තේ ආයතන පබ්බේ නම් සම්පූර්ණ ආයතන 6ම සම්බන්ධ වෙනවා අද අපි මේ අපට එළමී තියෙන අදාළ කොටස විතරයි එයි මුද්‍රිත කරගත්ත යෙදුනේ. ගිය පාර ගිය වතාවේ ඒ අනෙකුත් චක්ඛායතනය, සෝතායතනය, ගාහනායතනය, ජීවහායතනය කියන හතරේම යම් ආකාරයකට අවබෝධ කර ගැනීමේ ඇති ප්‍රායෝගික පහසුකමක් සලකමින් ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රෝජනවත් භාවයේ වැඩි භාවයේ සලකලා ඒ හොඳටම ප්‍රායෝගික ප්‍රයෝජනවත් තැන වෙන මේ කාය ආයතනයට යම්පත් වෙලා තියෙන්නේ ඒ ගමන ගැන අපි දැන් විවරණය කරගත්තා. මේ කාය ආයතනයේ වැඩපිළිවෙල ඒ අභිධර්මයේ පිළිගන්නවා මූල ධර්ම වලත් පිළිගන්නවා ඒක අවබෝධයේදී එහෙම නැත්නම් අපට සංසාරික දුක් ලබා දීමේදී ඒ වාගේම සංසාරික දුක් වලින් ගැලවී යාමේදී යම් විදියක ප්‍රවිෂ්ඨයක් ලබා ගන්නට හොඳ තැන. ඒක නිසා කායානුපස්සනාවෙන් තමයි සතර සතිපට්ඨානේ පටන් ගන්න. ඒ වාගේම ඒ භාවනා ක්‍රම ඕනෙම දෙයක් පටන් ගන්නකොට සාමාන්‍ය ක්‍රම මේ කාය ආනපස්සනාවෙන් තමයි පටන් ගන්න. ඒකට හේතු කරුණු අපි පසුගිය දවසේ බලන්ට දැක ගන්නට විස්තර කරන්න උත්සාහ කළා. එයින් අපි පාදා ගත්තා ඒ කාය ආනපස්සනාව මාර්ගයෙන් ඊට වැඩිය ටිකක් සංකීර්ණ වූ යහුසුළු වූ ජීව ආයතනයේ ඊටත් වඩා යහුසුළු ඝානායතනේ ඒ වාගිත වඩා බොහෝම යහුසුළු වන සෝත ආයතනේ අවසානයේට ඊ타ත්ම සංසාර දුක් සූක්ෂම ආකාරයෙන් නමු සංකීර්ණව වඩන චක්ක ආයතන ආදී වශයෙන් ඒවා මේ කාය අනුපස්සනාවට සාපේක්ෂව තේරුම් ගන්න පුළුවන් ඒව සාමාන්‍ය යෝගාවචරයට යොමු කරවන්නේ එදිනෙදා වැඩ කරන වෙලාවක හෝ සක්මන් භාවනාව කායානුපස්සනාවේ ඊටාම ගැඹුරු කොටස් සමාධියෙම දැකගත යුතු ගැඹුරු කොටස් පරියංක භාවනාවට තමයි සම්බන්ධ කරලා විස්තර කරන්නේ. නමුත් මේ පරියංක භාවනාව සක්මන් භාවනා මාර්ගයෙන් විස්තර වෙලා යනකොට ඒ කායනුපස්සනාවට නැත්නම් කායනුපස්සනාවේ ලබාගත් දැනුමට ඒ නාසය සම්බන්ධ වෙලා දිව සම්බන්ධ වෙලා කන සම්බන්ධ වෙලා ඇහ සම්බන්ධ වෙලා මනස සම්බන්ධ වෙලා ටිකෙන් ටික සංකීර්ණ වෙනකොට ඒ එක එකකුත් භාවනාවට නම් වලා භාවනා මානසිකාරයට නංවා ගැනීමට යෝගාවචරය ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණු කරනවා. අවසානයේ ඉදිනදා වැඩ කටයුතු කරනකොට ප්‍රධාන වශයෙන් මේ යෝගාවචරයට කායානුපස්සනාව වශයෙන්ම වාඩි වෙලා භාවනා කරගන්න බැරි වුණත් අර භාවනා වාඩි වෙලා භාවනා කරන වෙලාවේදී ලැබුවා වූ ඒ සියුම් භාවය ඒ තුලින් ලැබුවා වූ පරිචය එහි මේ අවිදින වේලාවක වෙන අහන දකින වේලාවක පතුරුවා දක ගැනීම තමයි ගිහි යෝගාවචරින්ගේ එහෙම නැත්නම් කෙටි කාලීන වශයෙන් භාවනා පන්ති වලට සම්බන්ධ වෙන අයට උපකාර වෙන ආකාරය. ඒ විදිහට දිගින් දිගටම අර සූක්ෂමව ලබා ගන්නා වූ දැනුම එදිනදා දැනුමටත් එදිනදා දැනුම සූක්ෂම දැනුමටත් හේතු භූත වෙන ආකාරයට තමන්ගේ දිනචරියාව සකස් කර ගන්න දක්ෂ නම් මේ බටහිර පැත්තෙන් මේ බුද්ධ ආගමේ විකාශනය දකින්න ඇත්තෝ පෙන්වන්න හදන මේ කාරණාව ප්‍රකටයි. ඒ කියන්නේ මෑත කාලේ බුද්ධ බෞද්ධ භාවනාවේ දියුණුවට ප්‍රධාන වශයෙන් හේතුනේ මේකට <clears throat> සාමාන්‍ය ජීවිතය ගත කරන ගිහියන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ය. ඒ පුළුවන් වෙනවා පමණක් නෙවෙයි ඒ අත්තන්ටත් ඒ ගැඹුරු ධර්ම සඳහා යා ගැනීමේ සම්පූර්ණ මාර්ගයේ තියෙනවා ය. ඒ සඳහා උත්සාහ කිරීම අනර්ථ નિરાර්ථ වැඩක් නෙවෙයි ය කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ ගිහියන්ට විවිධාකාර කාර්ය බහුල ජීවිත ගත කරද්දී මේ දහගමේ බෞද්ධ භාවනාවේ විපස්සනා භාවනාවේ සතිපට්ඨාන භාවනාවේ සඳහා ගැඹුරු කොටස් ආબોධ කරන්න පටන් ගත්තා. ඒක අර පූර්ණ කාලීන භාවනායේදී ගත කරන නැත්නම්ත් ඔබ ධෛර්යවන්ත කාරණාවක් වුණා. ඒ වගේම සංවේගයේ පහළ කරන කාරණාවක් වුණා. ඒ නිසා අද ඒක පරිහානි ලක්ෂණයක්ද නැත්නම් උද්දීපන ලක්ෂණයක්ද කියන්න බෑ. මේ විපස්සනා භාවනාව ගියන් අතරපත් වෙමින් පවතිනවා. ඒකේ විශාල වශයෙන් දක ගන්න පුළුවන් අද කර්මස්ථාන ආචාර්යවරු වැඩියෙන් බිහි වෙන්නේ ගිහියන් අතර. ඒ නිසා ඒක අර කලින් කිව්වාගේ භාවනාවටම ගත කරන යෝගාවචර භික්ෂුන් වහන්සේලා සංවේග පහල කර ගන්නවා. ඇයි මේ විදිහට මේ එදිනදා කලබලකාර ජීවිත ගත කරන ඇත්තෝ නමුත් මේ ලැබුණා වූ ඉඩ ප්‍රස්තාව මේ පුංචි ඉඩකඩ ලබාගෙන මේ තරම්ම උනන්දුව යෙදিলা ප්‍රෝජනත් ලබා ගන්න අතර ඒ වාගේම කාර්යබහුල තමන්ගේ සහෝදර සහෝදරියන්ට සාචාර සාචාර සම්බ්‍රක්‍මචාරින් වහන්සේලාට උගන්වමින් මේ ගිහියත්න් විසින් කරගෙන යන ව්‍යාපාරේ දිහා බලනකොට ඒ සඳහාම කැප වේලා ගත කරන ඇත්තන්ට නැවත වලකා බලන්න වෙනවා. එයාටත් හිතා බලන්න වෙනවා මොකද්ද අපේ අතින් මෙතන තියෙන අඩුපාඩු කියලා හිතා බලන්න වෙනවා. අන්න ඒ තේරුම් ගැනීම සඳහා මේ කාය අනුපස්සනාවේ අපි අද විස්තර කරගන්න බලාපොරොත්තු වෙනකොට බොහොමත්ම වැදගත්. මේ කොටස් ඒ සියුම් කොටස් භාවනා කරමින් මූලධර්ම හදාරමින් යනකොට මතු කරගත යුතු මේ සියුම් කොටස් පිළිබඳ පරිච්ඡයක් නැති වුණොත් ඉතාමත්ම දුෂ්කර වෙනවා මේ නව උද්ධහාගන් රැල්ල තේරුම් ගන්න. ඒ අත්ෝ එතකොට ඒ අර ඒ නව රැල්ල මතුවෙන්න කලින් තිබුණු විදිහට සම්ප්‍රදායන කූලව අනමිතේ කටේ කියාගත්ත නැත්නම් බවට පත් වෙලා මේ සතනින් තරගේ පරදින ස්වරූපයකටපත් වෙනවා. ඒක නිසා මේ තොරතුරු සමහර වෙලාවට අහනකොට ඕනෑවට වැඩිය සවිස්තරයි ඕනාවට වැඩිය රචනය කරපු දේවල්ය ආදී වශයෙන් හිතෙන්නත් ඉඩ තියෙනවා. ඒක හුඟක්ම හිතෙන්නේ භාවනාවට කාලය නොයදොකු ඇත්තක්. යොදකු ඇත්තන්ට නම් කොහොමට හරි මේක අත්වලක් එහෙම නැත්නම් උනන්දුකාරක ධර්මයක් වඩටපත් වෙනවා. මේ විදිහේ විස්තර ටික හුඟක්ම ගැලපෙන්නේ චක් ආයතනයේට සෝත ආයතනයේට ඝාන ආයතනයේ ජීව ආයතනයට වඩා කාය ආයතනයේටමයි. ඒකනම් ඒ විදිහට කාය ආයතනය වඩා තේරුම් ගන්න පුළුවන් ගතිය ඉස්සර කර ගන්න ගතිය ඒ සර්වඥ දේශනාවේ පටන්ම පැවතෙන දෙයක්. ඒ නිසා ඒ සතර සතිපට්ඨාන භාවනාව නැත්නම් සතිපට්ඨාන සූත්‍රයෙන් පිටතට මේ වෙන සූත්‍ර සඳහා වෙන සූත්‍ර වෙනුවෙන් වෙනත් සූත්‍ර කෙරෙහි අවධානය යොමු කරලා බලනකොට විශේෂයෙන්ම සංවිතනිකාය කන්ද සංයුත්තේ වාගේ තැන්වල ඒ මේ පංචස්කන්ධ වර්ග වශයෙන් එහෙම නැත්නම් මේ ආයතන වශයෙන් විග්‍රහ කරනකොට හොඳට පැහැදිලිවම දේශනාවේ සඳහන් වෙලා තියෙනවා රූපේ ච බික්කවේ යෝනිසෝ මනසිකාරෝත මේ රූපය කියන දේ පිළිබඳව මහණෙනි නුවණින් සලකා බලව කාරණානුකූලව සලකා බලව රූපානිච්ඡං චේව යථා භූතං සමනුපස්සත මේ රූපය අනිත්‍ය වශයෙන්ම ඇති හැටියෙන්ම දැක ගන්න බලන්න. එතකොට මේක හරියට උසි ගැන්වීමක් කුළු ගැන්වීමක් කරනවා මම එදා බොමඩ මුලදී ඒ සර්වඥතා ඥාන ප්‍රතිලාභෙහිදී මේ රූපය කියන එක අනිත්‍ය වශයෙන් දැක්කා ඒක අනිත්‍ය වශයෙන් දැක ගන්න උත්සාහ කරන්නයි කියලා. වෙන විදියකට කියනවා නම් මේ සංසාරේ එහෙම නැත්නම් මේ අසුතවත් පු탁ඥයා මේ රූපේ නිත්‍ය වශයෙන් තමයි සලකන්නේ ඒ නිසා තමයි සැලසුම් හදාන්නේ ඒ නිසා තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා තමයි බලාපොරොත්තු සුන් වීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපදින්නේ මේ නිසා මම කියනවා නැත්නම් මම උපකල්පනයක් ඉදිරිපත් කරනවා ඇත්තදෝ නැත්තදෝ බලන්න රූපය අනිත්‍යයයි මනාකොට යථා භූතං ඇති හැටියෙම සමනුපස්සතයි එතකොට අනිච්ඡං චේව භික්ඛවේ භික්ඛුන් රූපං අනිච්ඡන්ති සමනුපස්සන මේ අනිත්‍ය වූම රූපය මහණෙනි අනිත්‍යයයි හරියට දැක්ක ගන්නව නම් සාස හෝති සම්මාදිට්ඨිය අන්න ඔහුට සම්මාදිට්ඨිය වේ. ඒක නිසා මේ අනියම් මාර්ගයෙන් දැක්වීමක් මෙතන කෙරෙනවා. රූපය ඇති හැටියෙන් බලන්න රූප ආයතනය නැත්නම් රූපය කියන එක ඇති හැටියෙන් නැත්නම් යෝනිසෝමනසිකාරය නැත්නම් මන නුවණින් නියම ක්‍රමයෙන් සලකා බලනද ආනේ රූපේ අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් ඇති හැටියෙන් දැක්කනම් දකින්නේ කියලා කියන ඉතල දැක්කනම් ඒක තමයි සම්‍යක් දෘෂ්ටිය වෙන්නේ. ඒ නිසා මේ කායේච පජානාති කියලා කියනකොට ඒකට මේ පොට්ටබ්බේච පජානාති මේ දෙකේම රූප කොටස් තියෙනවා. කාය කිව්වහම අපේ නාම රූප දෙකේ මේ රූප කාය. ඊගාවට මේ වායෝ ධාතුව තමයි මේකට ආනාපාන භාවනාව එනතන් මහාසි පිම්බීම හැකලින් භාවනාව ගත්තත් මේ වායෝ ධාතු යත්තව පොට්ටබ රූපේ හැපෙන ගතිය තමයි භාවනාවට අපි යොමු කරන්නේ ඒ වායෝ පොට්ටබ්බ ධාතුව ගිහිලා අයයතාව කාය ප්‍රසාදී හැපෙනකොට තමයි අපි ඒක හැපීමක් වශයෙන් දක්ගන්නේ ඒ නිසා උදරයේ පිම්බීමක් හැකිලීමක් දකින්නේ බර හැලුකමක් දකින්නේ ගොරෝසු සින්දුකම් දකින්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව නිසා ඉතින් ඒකදී කියන කායේච පජානාති මේ කන්ද සංගිට්ඨේ කියලා කියන්නේ රූපම් බික්කවේ යෝනිසෝමනසිකරෝත මේ සංසිද්ධිය ගත්තාම අපි අර චක්කායතන ගැන විස්තර කරනකොටත් මතු කරගත්තා මේ වාගේ විපස්සනාවට ලක් කරගන්න නම් එතන සංසිද්ධි තුනක් තියෙනවා. ద్వාර ආරම්මන තදුපපන්න කියලා මේකේ මේ පාළියේ විස්තර වෙන්නේ. ద్వාරය කියලා කියන්නේ චක්කු ద్వාර, සෝත ద్వාර, ඝාන ద్వාර, ජීවහා ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා ඒ එක එකක් අරමුණු පිළිගැනීමට ඇති ඔපයක් තියෙනවා. සංවේදී භාවයක් තියෙනවා. ප්‍රසාද රූපය කියලා මේකට කියනවා. ඒ ඒ ප්‍රසාද රූපේට අදාළ බාහිර ආරම්භන කියන. ඇහි ඒ කාය චක්කු ප්‍රසාදයට රූපාරම්මණයමයි ආපාතගත විය යුත්තේ. සද්දාරම්මන නෙවෙයි. ගන්ධාරම්මන නෙවෙයි. රසාරම්මන නෙවෙයි. පොට්ටබ්බාරම්මන නෙවෙයි ධම්මාරම්මන නෙවෙයි චක්කු ප්‍රසාදයට නම් රූපාරම්මණයමයි ඒ නිසා චක්කු සෝත ඝාණ ජීවා කාය මන කියන ద్వාර හයට එකිනෙකට සිද්ධියක් වෙන්න නම් ආපාතගත විය යුතු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා ආයතන, බාහිර ආයතන හයයි. ඒක තමයි මේ ධම්මානුපස්සනාවෙන් ච ආයතන කියනකොට කතංච බික්කවේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතන. මෙතනදී මේ අජ්ජත්තික ආයතන කියලා කියන්නේ ආධ්‍යාත්මික අතුලාන්තගත ඒ කියන්නේ චක්කු සෝත ඝාන ජීවා කාය මන. අපි මේක సంతාණී කියලා. මේකට බාහිර ආයතන වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධාමයි. එතකොට මේ 12ක් වෙනවා. මේ දෙක ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නැහැට දිව සුවඳක්, දිවට රසක්, කායට පොත්බ්බයක්, මනසට ධම්මක් කියන මේ එකිනෙක එකිනෙකා සමග ආපාදගත වෙනවා කියන පදයයි මෙතන තාක්ෂණික වචනේ වශයෙන් පාරිභාෂිත ශබ්දමාලාවේ තියෙන ශාස්ත්‍රීය වචනේ වශයෙන් දක්වන ඇහැට රූපේ හමු වීම කනට ශබ්දයේ ගැටීම. නාසයත් ගන්ධයත් හැපීම. දිවත් රසත් වැඩිම. අයත් පොට්ටබ්බය දැනීම මනසට ධර්මයක් අරමුණු වීම. මෙන්න මේ දේවල් වෙනකොට ඒ ඒ තැන ඒ ඒ තැනට අදාළ සංසිද්ධියක් පහළ වෙනවා. ඇහැට රූපයක් වදිනකොට චක්කු විඥාණය පහළ වෙනවා. ඒ නිසා ඇහැ ద్వාරේ නම් රූපය ආරම්භණය නම් තදුබපන්න එයින් නිපන්දේ ඒක හැබීම නිසා පහළ වුණා වූ ඒ නිපන්දේත කියනවා චක්කු විඥානය කියලා. අපි කැරකෙන ගිනි ගලකට යකඩ තුඩක් වාහනේ තුඩක් තිබ්බහම ගිනි පුනුගක් පයි. එතකොට මේ කැරකෙන ගිනි ගලේ තියෙනවා එහෙම ගිනි උපදවන සත්‍යයක්. ඒ වගේම මේ ගිනි උපදවන්නට ලීයක් තිබ්බට බෑ. යකඩයක් හෝ වාහනයක් තියන්න. වාහනේ තිබ්බ ගමන් ගිනි පුනුගක් පයි. නිසා යකඩේට වාහනේ වැඩිච්චාම නිසා පලින්නා වූ ගිනි පුනුග කිව්වා වගේ ඇහැට රූපේ වැදීම නිසා ඒ නිපන්දේ තමයි චක්ක විඥාන. එතකොට එතනත් 6යි. ඒ 6ක දෙච්චාම 18 ධාතු කියලා කියනවා. චක්කු ධාතු, රූප ධාතු, ඊගාට චක්ක විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සද්ද විඥාන ධාතු, සෝත විඥාන ධාතු ආදි වශයෙන් 18ක මේකට බෙදන්නේ මේකමයි. මෙන්න මේ සංසිතිය මේ විස්තරයක් කළේ මොකටද? හැම ద్వාරයකටම අදාළ අරමුණ වැඩිච්චාම ඒයින් නිපන්දයක් තියෙනවා. ඒක මේ කාය ආයතනට ගත්තාම කයේ ප්‍රසාද රූපේට වායෝ පොට්ටප්ප ධාතුව වැඩිච්චාම එයින් ඇතිවෙන්නා වූ කාය විඥානයක් තියෙනවා. මේක තමයි අපි මේ භාවනාවේදී සීන කණ්ණාඩියක් දාලා විස්තර කරලා ලොක් කරලා බලන සංසිද්ධිය. මේ නිසා මේ සංසිද්ධිය සම්පූර්ණයෙන් දැක ගන්නට නම් මේ අවස්ථා තුනම එක වෙලාවට එක බැගින් හෝ මේ තුනම දැක ගන්නවා. නමුත් නුපුහුණු යෝගාවචරයක් අසුතවත් පු탁 ජණයා එතන ආධුනිකයා මේ වට එච්චරම දක්ෂ නැහැ. ඒ මොකද හිත ඒ තරම කර්මන්‍ය කරගෙන නැහැ. භාවිත නැහැ. ඒ නිසා යෝගාවචරයට මේ සංසිද්ධියේ කුමක් හෝ ඊටාම ප්‍රකට දෙයින් බැස ගැනීම තමයි විපස්සනාව කියන්නේ. ඒකට පැවිදි වෙලා ඉන්න ඕනේ, ගිහි වෙලා ඉන්න ඕනේ මොනම දෙයක්වත් අවශ්‍ය නැහැ. ඒකදී දැනගන්න ඕනේ අපට මේ ජීවිතයේ මොනම සංසිද්ධියක් හෝ සිද්ධ වෙන්න නම් ద్వාරයක් අදාළයි ආරම්භණයක් අදාළයි එයින් නිපන් දෙයක් තියෙනවා. මේ තුන පෙළ ගැහුනේ නැත්තම් ඒක ඉතිහාසයක් නෑ ඒක. සිද්ධියක් නෑ ඒක. සංසිද්ධියක් නෑ. ඒව භාවනාවට අදාළ වෙන්නේ නැහැ, සංසාරයට අදාළ වෙන්නේ නැහැ, නිවනට අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ ඒ ద్వාරයට ඒ ආරම්භණය වැදිලා එයින් නිපන්දයක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි ඉතිහාසගත වෙන්නේ. ඒක තමයි අපිට මතකෙට යන්නේ. සංඥාවට යන්නේ, වේදනාවට යන්නේ. අනිත් ඒවා ධර්ම වලට වැටෙන්නේ ඒක නිසා මේ කාරණාව දැනගත්තොත් යෝගාවචරයට ලොකුම ලොකු සාන්තියක් ඇති වෙනවා. අපිට නිවනට භාවනාවට අදාළ වෙන්නේ අපි අත්දකින්න මේ සංසිද්ධි ටික විතරයි. අල්ලපු gedර වෙන දෙයක්වත් වෙන මොනක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒව අවශ්‍ය වෙනව නම් අවශ්‍ය වෙන්නේ අර අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අංක ගණිතය හදන්න වගේ මෙන්න මේ ඇහැට රූපයක් වැඩිච්චාම ඇහි උපන්නා වූ චක්කායතනෙ මෙහෙම නම් මං ඉස්සලා භාවනා කරන කෙනාගේ ඇහැටත් රූපයක් වෙච්චාම ඕකමයි කියලා අර තර්ක ක්‍රමයට ණය ක්‍රමයට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වර්තමාන මොහොතේ ඇහැට රූපයක් වැඩිච්චාම චක්කු විඥානය පහළ වෙනවා පෙනීම ඇති වෙනවා වාගේ පෙනෙන්නේ දකින්නෙක් වාටපත් වෙන්න ආසේ ඊයේත් මේක සිද්ධ වුණා හෙටත් මේක සිද්ධ වෙනවා ආදී වශයෙන් අර ඒ ඒ ප්‍රත්‍යක්ෂ කරන මොහොතෙන් බාහිරයට පැතිරෙන ක්‍රමය විපස්සනාවමයි ඒකට කියන්නේ ණය විපස්සනාව කියලා එහෙම නැත්නම් අනුමාන ක්‍රමය. ඊ අනුමාන ක්‍රමයේ එන්න නම් ප්‍රත්‍යක්ෂය මුල් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂය සෑහෙන ප්‍රදේශයක් ඇති වෙන්න ඕනේ. එතකොට අනුමාන ඥාන ඉබේ පහළ වෙනවා. මේ අනුමාන ඥාන පහළ වෙන ආකාරය කියන ක්‍රමයට තමයි සොතේ කියන්නේ. කියලා දෙන තර්කයට අනුව පොතේ ලියලා තිබිලා ඒකේ තියෙන ගොඩක් දේවල්. මොදෙස්තු මේ ඥානයේ වශයෙන් ඒක පරිපූර්ණ කරන්න ගන්න උත්සාහයක් මේ බුද්ධ ශාසනයේ දේශනාවෙන් පසු කාලේ දැන් අවුරුදු 2547ක් අතර කාලය තුළ බොහෝම තර වෙලා තියෙනවා. ඝන බහල වෙලා තියෙනවා. ඒව දැකලා මේවා තේරෙමම දකින්න නැතුව කොහොමද මේ භාවනා කරන්න කියලා හිතුවොත් ඒ අර නොකෙරෙන වේදගමට කෝදුල් තෙල් කල පතකොත් පතක් ඕනයි කිව්වා. අන්න ඒ වගේ තමයි. නමුත් අර ඊ වේවා පැවිදි වේවා යම් කෙනෙක් තේරුම් ගන්නවා නම් භාවනාවට ලක් වෙන්නේ ඇහැට රූපයක් වැදිලා එහි චක්කු විඥානයේ පහළ වෙන අවස්ථාවක් වුණොත් අන්න ඒක ඒ පුද්ගලයා බෞද්ධයෙක් වුණත් අවබෝධයෙක් වුණත් ඒ මාසයට අදාළයි. මෙමන්සට ඒ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මේ වෙලාව. ඒකට මේ වෙන මේ සිල් අර ගන්නවක්වත් එහෙම නැතුව වෙන කිවිසුම් කරගන්න මොනවාක්වත් ඕනේ. ඒ මොහොතෙන්තර මොන දැනුමක් තිබුණත් ඒක ඔයක වැටෙන්නේ සුතමේ නැත්නම් තින් තමයි වගේ. ඒවට තොන් ගණන් තිබුණත් අර ප්‍රත්‍යක්ෂ ඒක කඳුලක් තරම් අවුන්සයක් තරක් වටින්නේ. ඒ නිසා මේනොත් සක්කායතෙන්ට වැඩිය ආයයතනේ පහසු නිසා කයෙත් ආවෝ මේ ප්‍රසාද රූපේට යම් ස්පර්ශයක් ගැටෙන දෙයක් වැදුච්චාම පොට්ටබ්බයක් එයින් ඇතිවෙනා වූ හැපීම පොට්ටබ්බ කාය විඥානය අපේ භාවනාවට ලක් මේ භාවනාවට ලක්වීමේදී මේ කයේ පඨවියාපෝ තේජෝ වායෝ කියන මේ හතරේ වැඩිමෙන් ඊ타ත්ම ප්‍රකට වැඩිම වශයෙන් කවුරුත් පිළිගන්නේ වායෝ ධාතුව. ඒකේ තියෙනවා නලියන ගතිය, කුම්බන හකුලවන ගතිය, දරණ ගතිය. මේක තමයි ඇස් වෙනකොට ඉස්සල්ලාම පොඩි ළමයි දකින්නේ. මොනවා හරි නලියන දෙයක් තිබුණාම ඒ දරුවට හොඳට තේරෙන නිසා ඇස් එහෙම කර කර බලන්න පටන් අර ගන්නවා යාන්තම් ඇහි බබා පදිංචි වෙන්න පටන් ගන්නකොටම ආන්නේ වගේ තමයි ආධුනික යෝගාවචරය මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉස්සල්ලාම තේරුම් ගන්නෙ එතනදී තමයි අර විපස්සනා න්‍යාය ධර්මයේ මතුවෙන්නේ යථාපාකතං විපස්සනා විනිවේෂෝ යම් තනක් ප්‍රකට එතනින් විපස්සනාවට බැස ගන්න. අර කියන සුත්තමේ තියෙන දේවල් හෝ චින්තාමේ තියෙන දේවල් සේරම ලැහැත්ති කරගෙන ඉුවත් එක බහින්න හදනවා කියලා කිව්වොත් ඒ කාර තොටුපළ තියේදී වෙන තැනකින් ගඟට බහින්න හදනවා වගේ වැඩක්. තොටුපළ කියන්නේ උඟ දෙනෙක් බහලා පාඩි කැපිලා හොඳට වැලි පෑදිලා මඩ අයින් වෙලා තියෙන තැන. ආන්නේ වගේ තමයි මේ බුද්ධෝත්පාද කාලයේ පව නෙවෙයි පෙර බුද්ධෝත්පාද කාලවල පවා කොච්චර දෝ නිවන් තොටට බැස්සේ මේ වායෝ පොට්ටබ ධාතුව මතු කරගෙන. ඒ නිසා ඒකට අදාළ තොරතුරු රාශියක් තියෙනවා. ඒ වගේම වැඩ කරපු ඇත්ත ගොඩක් ඉන්නවා. ඒ නිසා අපිට අනුතරු අඩුයි. ඒ නිසා වායෝ පොට්ටබ ධාතුව තමයි අනුමුණු කරන්නේ. මේ වායෝ පොට්ටබ ධාතුව අනුමුණු කෙරුවයින් හිතන්න නරකයි. නිවන් දකින්න හදන්නේ වායෝ පොට්ටබ ධාතුවෙන් කියලා. මොකද වායෝ පොට්ටබ ධාතුව කවදාකවත් තනිව හිටින්න බෑ. වායෝ ධාතුව තනිව හිටින්න බෑ. ඒක හිටින්නේ අනෙකුත් පඨවි ආපෝ තේජෝ කියන මහා භූත හතර නිශ්චය කරගෙනයි. මෙතන මේ වායෝ පොට්ටබ්බ ධාතු ඉස්සර කරගන්නේ යමක් ප්‍රකටද එතනින් බැස ගැනීම ලේසි නිසා. හරියට භාෂාව උගන්වන්න ගියාම අයන්න තමයි ඉස්සරලා තියෙන්නේ. නමුත් ඒකෙන් නෙමෙයි භාෂාව උගන්වන්නේ. තරහා යන්නේ. ඒ නැත්තම් තා යන්නේ. ඒ මොකද ඒක දරුවට ලේසි. ඒ රායන්න තායන් ඉගෙනගෙන ඒක මේ වරණ ගාගෙන ඉදිරියට යනකොට ඊගාවට තියෙන ලේසි අකුරු දෙක තුනක් ගෙනලා අන්තිමට තමයි තමාට අයන්න උගන්වන්නේ නැත්නම් ස්ත්‍රී අකුරු උගන්වන්නේ. මේ ඔක්කොම ඉගෙන ගන්න නැතුව අපිට භාෂාවක් ඉගෙන ගන්න බෑ. භූගෝලය ඉගෙන ගන්න බෑ. ඉතිහාසය ඉගෙන ගන්න බෑ. මේ දරුවට මේ රායන්ෙන් පටන් අරගෙන ටායන්ෙන් පටන් අරගන්නේ ඒකෙන් අරගෙන මුළු අක්ෂර විඤ්ඤාණයම අකුරු වර්ණ නාමාවලියම පෙන්නලා ඊට පස්සේ අනිකුත් විෂයන් වලට යන්නයි. ඒ නිසා යෝගාවචරය හැමදාම මේ වායෝ පොට්ටබ්බ ධාතුවෙන් පටන් ගත්තට දැනගන්න ඕනේ ඒක මාර්ගයෙන් පැතිරීමක් සීක්‍රයෙන් සිද්ධ වෙනවා. නමුත් අර තොටුපළෙම ගඟට බැසගෙන ඉන්න ආසේ අර බස්සේ වාහනයක පාපුවරෙම නැග ගන්නාසේ හැමදාම ඒකෙන් නැගින්නේ අනතුරු නැතුව මේ පරිවර්තනය සිද්ධ කර ගන්නයි. ආන්නේ විදිහට වායෝ පොට්ටබ්බ ධාතුව මුල් කරගෙන මේ බැස ගන්න ගමනේදී ඒ යෝගාචරයාට මේ රූපම් භික්කවේ යෝනිසෝ මානසිකරෝත මහණෙනි මේ රූපය සිහිනුවණින් මානසික යථා මානසිකාරයෙන් යුක්තව යහපත් මානසිකාරයෙන් යුක්තව තත මානසිකාරයෙන් යුක්තව බලන්න එතකොට අනිත්‍යං චේව යථා භූත සමනපසත මෙන්න මේ අනිත්‍ය වශයෙන් මේ රූපය යත්තා ඇති හැටියට දැක ගන්නට නම් ආනර විදිය දන්න තැනකින් පටන් අරගෙන එහි තියෙනා වූ අර සුත මේ වශයෙන් හෝ චින්තා මේ වශයෙන් හෝ සංඥා විපල්ලාස වශයෙන් ඇත්තා වූ පූ බොරු දේවල් සම්පූර්ණ මේවත් කළා ඇති ඇති ඇත ඇති හැටියට දකින්න ඕන. අන්න ඒ විදිහට ඇත්ත ඇති හැටියට දකින්න නම් මේ වායෝ පොට්ටබ්බ ධාතුව ඒකේ ස්වභාවය වශයෙන්ම දක ගන්න වෙනවා. අපි මේ පු탁ජනකමෙන් වායෝ පොට්ටබ්බ ධාතුව මේකයි හිතාගෙන තියෙන දේ නෙවෙයි. මෙහෙම විය යුතු යයි කියලා අපි සැලසුම් කරන දේ නෙවෙයි. වායෝ පොට්ටබ්බ ධාතු වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් දැක ගන්නට නම් යථා භූතං කියන්නේ ඒ ඇත්ත ඇති හැටියෙන් දැක ගන්නට නම් එක සැරයක් වායෝ ධාතුව දැකලා බෑ. මෙන්න මේ වායෝ පොට්ටබ්බ ධාතුවට යථා භූත ඥාණය ඇති කර ගන්නද හැම කෙනාටම අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නම් કોઈ පඳුරක් පඳුරක් ගන්න කෙනකෙනා නිවන් දකින්න ඉඩ තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ වායෝ පොට්ටබ්බ ධාතුව දකින්නෙම නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ඒකනේ අපි අර මූලපටි ආය සූත්‍රයෙන් සඳහා කරගත්තේ මුතං මුතතෝ සංජානාති මුතං මඤ්ඤති ඒ විදිහට තමයි ලෝකයා මේ වායෝ ධාතුවක් විදිහට දකින්නේ නෑ ඒක මට වෙච්ච දෙයක් අහවලා කරපු දෙයක් විදිහට මේ ප්‍රඥප්තියෙන් දකින්න ගියාම ඒවා හඳුනාගන්නේ මඤ්ඤනා කරන්නේ තෘෂ්ණාමාන දිට්ඨි ඇතුවයි ඒ බව දැනගෙන මේ තෘෂ්ණාමාන දිෂ්ටි වලින් තොරව යථා භූත වශයෙන් වායෝ ධාතු ඇති කර ගන්නට නම් දහස්වර දකින්න වෙනවා. අනිත්‍යං චේන මේ යථා භූතං සමනුපස්සත කියන බුද්ධ වචනයට අනුව ලිඛිත වෙද්ද නම් අනිත්‍ය වශයෙන් මේක දකින්න නම් දහස්වර දකින්න වෙනවා. ඒ නිසා ආස්වාද ප්‍රසආස කරන කෙනාට දස දහස්වර ආස්වාද ප්‍රසආසයේ දිගේම දැකපු දේම බලන්නේ කියලා. ඉන්දිය බෑගලීම කියලා කියන්නේ වායෝ පොට්ටම්බ ධාතුවමයි පෙරපීම, කම්පන බව, චංචල බව, පිම්බෙන බව, හැකිලෙන බව ඒකම දස දහස්වල මේ දස දහස්වල දකින්නකොට අර ආධුනික පු탁ඥය නැත්නම් සමාධිය සම්පූර්ණ මොරිච නැති කෙනා ඒක දකින්නේ අපි මේ පුංචි කාලේ අපිට මේ ලෝකයේ හඳුන්ලා දීලා තියෙන විදිහට ප්‍රත්‍යක්ෂ ආකාරයට. ඒ නිසා අපි වායෝ ධාතුව වැඩ කරනකොට ඒක සතහනක් විදිහට දකින්න බැලුමක් කුම්බන්නා වාගේ දොරක් අරින්නා වාගේ ගලක් පෙරලෙන්නා වාගේ ආදි වශයෙන් යම්ම සතහනකට නතු කරලා සතහනක් ආකාරයෙන් තමයි දකින්නේ. ඉතින් මේ සතහන ආකාර වශයෙන් දැකීමට ආධුනිකයා යොමු කරන්න හදනකොට අර මේ අනිත්‍ය දුක්ඛ නාත්ම පිළිබඳව ගැඹුරු ධර්ම දැනගත්ත කෙනා බොහෝ විට ප්‍රතික්‍රියා කරනවා ওই දෙකේ පන්ති ළමයි කරන වැඩේ අපිට ආය කරන්න ඕනේද අපිට වායු ධාතුව තේරෙන්නේ නැද්ද වායු ධාතුව එහෙම සටහන් තියනවාද ආදි වශයෙන් නැත්නම් එහෙම මෙනෙහි කරන එකේ වටිනාකමක් තියෙනවද ආදි වශයෙන් নানা ප්‍රකාර තර්ක මත කරනවා මේව තමයි වංචනික ධර්ම කියන්නේ නායක විදිහට කියන පාණ්ඩිතකම් කියන්නේ මේව තමයි ඒක නිසා අපිට සිද්ධ වෙනවා මුල ඉඳලාම ඒක ඇති හැටිය මතු කරගන්න නම් හුස්ම වැටෙන හැටි දිහා බලන ඉඳලා ඒ උපමාවක් මේ සපටි සම්පිතා මාර්ගයේ පෙන්නනවා ඍජු දිග ගහක් පැත්ත වැරිච්චාම ඒ ගහට කුටි කිරීම සඳහා හරස්කෙතකින් දෙන්නේ දෙපැත්තෙන් අදින්න ඇති වායු ධාරාව අර ඇදෙන්නා වූ හරස්කියට වගේ අන්න උපමාවක් පෙන්වනවා එතන බැලුවක් පුම්බන්නාසේ එතන දොරක් ඇරෙන්න වැහෙන්නාසේ ගලක් පෙරලෙන්නාසේ මොකක් හරි ආකාරයකට ඒකේ සතහන දකිනවා ඒක හරියට ඒ ඉරණ අවස්ථාවක් දැర్శණය නිරූපණය කරන්නට නිශ්චල ඡායා රූපයක් ගත්තා වගේ ඡායා රූපය ගන්නකොට ඒ ඡායා රූපයේ විවුර්ත වෙන වෙලාවේ පැවතුනා වූ සදාන ඒ ඡායා රූපේ තැම්පත් වෙනවා. ඒක ඕනේ කාලයකට ඒක බලන්න පුළුවන්. අන්න ඒ වගේ ඒක වටිනා අවස්ථාවක් පාටපත් කරන හුස්ම දිහා ඒ සංසිද්ධියේ බලන්න. අන්නේ සංසිද්ධිය දිහා එක සැරයක් බලලා ඊගාසරේ බලනකොට අර ඉස්සෙල්ලා තිබුණු සටහන නෙවෙයි ඒක වෙනත් සතහනක් බවට වෙනත් ආකාරයක් බවට පරිවර්තනය වෙනවා. හරියට කාටුන් චිත්‍රයක එක රූප ධාරාවක් ඊගාව චිත්තක්ෂණේ ඒ ආසන්නයේ තියෙන තව රූප රාමුවක් පාටපත් වෙච්චහම ඒකේ ඉන්න පුද්ගලයෝ ඇඟිලි දඟලන්න නලියන්න වාගේ සත්තු වැඩ කරන්න වාගේ දිගින් දිගට යනකොට එතන චිත්‍ර කතාවක් වගේ. පණ තියෙන මිනිසෙක් වාගේ පේන්න පටන් ගන්නවා. නමුත් එක එක රූප රාමුව බැලුවොත් ඒ ඒ රූප රාමයේ තියෙන අක්‍රිය මැරිච්ච රේඛාත්මක ස්වරූපයක්. අනේ රේඛා ස්වරූපේ සීක්‍රින් ක්‍රියාත්මක වෙනකොට පුද්ගලෙක් වැඩ කරන වාගේ පේන පටන් ගන්න. රූපෙන් නටවන්න වාගේ පේන පටන් ගන්න. ආන්න මේ සංසිද්ධිය ගැඹුරටම දැක්ක. ඒ ගැඹුරටම ඇති ඇතියෙන් දැකීම තව කෙනෙකුට පෙන්වන්න ඕන කරන කෙනෙක් මෙන්න මේ විදිහේ ආප්තපද ඉදිරිපත් කරනවා. ඉස්ලාම ඒ දක්ෂින දර්ශනයේ ස්වභාවික ලක්ෂණයක් වෙන්නේ සතහන දැක ගන්න උත්සාහ කරා. හැම අවස්ථාවෙදීම ඒ ඒ වෙලාවේ පෙන්වන සතහන් දකිනකොට විනාඩියක් දෙකක් නැත්නම් හුස්ම වාර රාශියක් පිම්බීම හැකීම වාර රාශියක් යනකොට මේ සතහන් සීක්‍රෙන් වෙනස් වෙමින් පවතින බව එක ආකාරයකට වෙනස් වෙමින් පවතින බව සතිපට්ඨාන සූත්‍රයෙන් සඳහන් කරනවනම් දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති ඊගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති ඊගාට කියන රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති අර කීතර අදින්නා වාගේ දකපු එක ටික වේලාවක් සද්ධායෙන් ගෞරවයෙන් කරගෙන යනකොට ඒ කියත ළඟ ළඟ ඇදෙන්නා වාගේ ඉතල දිගට ඇද්දා දැන් කෙටියෙන් අදින වගේ අර මණිකල් කපනකොට වීණාව තල්ලු කරන්නේ අර පරණ ගිනිකල් බඳගෙන ඒකට ඒ මනුස්සයා හොඳට මුලදී මුලදී මැණික් ගාලා ගොරෝසු නිසා දීර්ඝ වශයෙන් ඒ වීණාව අදිනවා. පහු වෙනකොට ළඟ ළඟ ඇද ඇද මැණිකේ තියෙන අර මුණත් අප කරගන්න. ආනේ ගතිය දකින්න නම් ඉස්සල්ලාම සංසිද්ධිය දැකලා සතහන දැකලා ඒ සතහන නැවත නැවතත් දැකීමෙන් පියත්තා වූ ආකාර දැක ගන්නවා. සතහන දකින්නේ නැතුව කවදාකවත් ආකාර දකින්න බෑ. ආකාර දැකීම හරියට වීඩියෝ කැමරාවකින් ෆොටෝ ගත්තා වගේ. නිශ්චල ඡායා නෙවෙයි ඒ නිශ්චල ඡායා එකින් එක එකින් එක පෙළ ගවුනට පස්සේ ඒක චංචල ඡායා බවට චලන චිත්‍ර බවට පත් වෙනවා නමුත් මේ චලන චිත්‍ර හැදිලා තියෙන්නේ අර නිශ්චල ඡායා රාතු රාණු රාශියක් නිසා ඒ නිසා අපි ඉස්ලාම දකින්නකොටම තියෙනා වූ ඒ මේ සතහන දැකලා ඒ සතහන අනිත්‍යං චේව යථා භූතං සම්මප්ප සමනුපස්සති කියන විදිහට මේක අනිත්‍යයි නිසා ඊගාව සටහනේදී මේක මොන ආකාරයකට වෙනස් වෙන්නේ කියන දේ දැක ගන්න අසුලුව ආකාර පඤ්ඤාතියට හිත යෙදෙන්න ඕන. සටහන දැක්කයි කියලා කියන්නේ අරමුණයි හිතයි එකිනෙකට මුණ දැම්මා. ඒ මුණ දාපු චිත්තක්ෂණ දෙක තුනක් එකට වැලේ අමුණා ගත්තා කියලා කියන්නේ ඒ සටහන නැත්නම් අරමුණ කාලානුරූපව වෙනස් වෙන ආකාරය. මෙන්න මේ සටහන් දකින්නතු ආකාරය කවදාකවත් දකින්න බෑ. මෙන්න මේ තරමට භාවනා විදිහට යනවා Tamanට වැටහෙනවා නම් මේ භාවනාවේ ලොකු පෙළ ගැස්මක් වෙයි. අරමුණටම මුණ දාලා ඒ අරමුණ ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින ආකාරය දකිනකොට හිතා ගන්න ඕන දැන් අරමුණයි හිතයි සමාන්තරව ගමන් කරනවා මෙන්න මේ ගමන් කිරීම දිගට දිගට යනකොට හොඳටම යෝගාවචරය අරමුණේ හිත ගෑවෙන නොගෑවෙන මට්ටමට උච්චන්න කරලා ලං කරලා බලනව නම් මේ ආකාරවල වෙනස් වීම ඉතාමත් යොසුල් බවක් පෙන්වන්න ගන්න. ඉතාමත් යොසුල් බවක් පෙන්වන්න පටන් අරගන්න. මේක හරියට ඈත තියා කඩි වලක්, කොඹි වලක්, මේ වලක් දකින්න වගේ නෙවෙයි ලං වෙලා බලනකොට. ඈතින් බලනකොට නම් පේන්නේ කූඹි වල වී කැලක් ලණුවක් වාගේ මැරිච් එකක් වාගේ. නමුත් ලං වෙලා බලනකොට වෙනවා එහෙම වැලක් ලණුවක් ඇත්තෙත් නැහැ. තියෙන එක පිටිපස්සේ කායන කුඹියලක් වගේ මේකේ සීමිත ගමනක් ඇති වෙන්න වෙනවා. මෙන්න මේක දකින්න නම් හිත හොඳට කර්මන්නේ වෙලා තියෙනවා. බුබ්බඩ වෙච්ච, කම්මැලි වෙච්ච, හීතල වෙච්ච, වීර්යෙන් තොර වෙච්ච කුසීත හිතකට මේක දකින්න බෑ. කුසීත හිත බය වෙනවා මේකට. ඒ නිසා හිතපත් කරගන්න ඕනේ. ආතාප වීර්ය කිට්ටු කරන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවට මතක් කරනවා යෝගාවචරයට ශීඝ්‍රයෙන් මෙනෙහි කරලා අර ශීඝ්‍රවත් වෙන්නා වූ අරමුණට ගැළපෙන තාලෙට ශීඝ්‍රව හිත වෙනස් කරන්නේ. එතකොට අර ශීඝ්‍ර හිතට අර ශීඝ්‍ර වැඩපිළිවෙල බොහොම යාලුකමක් පැහැෙන ගතියක් ඇති වෙනවා. අමුතුම විදිහේ කාණ්ඩම් බලයක් අමුතුම විදිහේ නොදක්ක දෙයක් මේ පුද්ගලයෙක් පතෙක් ભેදයක් තොරව ඒ ඒ වේලාවේ වහ වහ ඒ ඒ චිත්තක්ෂණේ ඇති කර ගන්නා වූ රූප රාමු ඕනම දෙයක් මේ ආනාපානිය තුළ මේ පින්බීම හැකිලිම තුළ දැක ගන්නට යෝගාර්ථයෙන් හිත විවුර්ත භාවයකටපත් වෙනවා. මෙන්න ඒ ඒ වෙලාවේ අර පටන් ගන්නකොට තියෙන ස්වරූපෙ නෙවෙයි. හිතත් වේග වෙලා අරමුණත් වේග වෙලා වෙන ලෝකයක් නැහැ. යෝගාර්ථයට භාවනාවමයි එහි ඇලී ගලී වාසය කරනකොට මතුවෙන ලක්ෂණ වලට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. තාජ්ජා ලක්ෂණා කියලා කියනවා එයින් නිපන් ලක්ෂණ කියලා. මේක කවදාකවත් නොකොහොම හිතට අර මේ රූපංචේව අනිච්චතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බන් නැත්නම් රූපංචේව යථා භූතං සමනුපස්සති කියන විදිහට අර සංකල්පේ නැති කෙනාට මේක දැක ගන්න අමාරුයි. සංකල්පේ තිබුණත් කියලා දෙන්නා වූ උපදේශ පන්තියට අනුව කම්මැලි නැතුව, බුබ්බඩ නැතුව, මේ කුසීත නැතුව වේගයෙන් යන වෙලාවේදී මේක දකින්නවා. එහෙම දක්ෂ කෙනාට සමහර වෙලාවට නොපෙනී යනවා. කලාතුරකින් මේක වෙනවා. ආන් එහෙම වෙන වෙලාවල් වල හිතා ගන්න ඕනේ මේ වෙනකොට භාවනා ඊටාත්ම වැදගත් ඊවරක් කරන. මේ මොකද්ද? මේ ස්වභාව ලක්ෂණ දැකීමට භාවනා කරන යෝගාවචරය පහදලිවම අරමුණක් දකිනවා අරමුණ දකින හිතේ වේගවත් වීමක් ඇති. මේ දැකීම පියවර තුනකට සිද්ධ වෙනවා. ඉස්ලාම රූප ධර්මයේ සාධාරණ පේනවා. ඊගාවට රූප ධර්මයේ වෙනස් වෙන ආකාර පේනවා. ඊට පස්සේ හිතත් අරමුණක් දෙකම වේග කැවිලා ඒ ඒ වෙලාවේ පැන පැන බලන්නා වූ හිතට ඒ ඒ වෙලාවේ මතුවෙනා වූ රූප රාම දක්වන්න පුළුවන් තරමට මේ හිත මේ අරමුණ වේග මෙන්න මේ පියවර විෂයයි යෝගාවචරය අදක්ෂණ කොච්චර වෙලා වාඩි වෙලා හිටියත් ඒ හතර තැම්බෙච්ච නැති බතක් කන්නා වගේ තමයි හොඳට හැඳි ගෑවිච්ච නැති කැඩක් බොන්නා වගේ තමයි ඊට පස්සේ වෙන හරියේ අමුවක් තියෙනවා, තැඹිච්චක් තියෙනවා. ඒ නිසා ඒක ජීර්ණය පිණිස හේතු වෙන්න, අජීර්ණ වෙන්න හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මට්ටමට එනවනම් රූපේච පජානාති, පොට්ටබ්බේච පජානාති කියන එක දැක ගන්න කැමති යෝගාවචරයා හිත එහෙම අතුල්ලමින් වාගේ. හොඳට පරිකාරම කරමින්. නැත්තම් කියනවනම් මේ මහාශී ක්‍රමයේ කියනවා හොඳට වේගයෙන් මෙනෙහි කරමින් අර මොන්ට හිත බස්සන්නවා. සමහර යෝගාවචරයෝ ඒකට බයයි. මෙතෙන් එනකොට සහලවල ඇඟ රත් වෙලා අරමුණ රත් වේගෙන එනකොට හරියට යකදුරා හොඳට මන්ත්‍රේ මතුරුලා පරලගීගෙන එනකොට බය වෙන්නවා. එහෙම නැත්නම් පිල්ලියට මේ තුන් තුන් කුරුඳුල් පිල්ලියට මතුරනකොට පිල්ලිය නැගිටලා දිව දිගාරිනකොට ඒ යකදුරා වුණදී කට රස දාලා දිව කපලා ගන්න. එහෙම නැතුව පිල්ලිය නැගිනකොට දුවන්න ගත්තොත් ඉතින් යකදුරාට කාගේ පිටත්. මේ භාවනාව කියන එකේ ප්‍රතිඵල තියෙනවා. අර කියන විදිහ හත් දවසක් වෙන්නත් පුළුවන්. උදේ කතාවකටම හැන්දා වෙන්නත් පුළුවන් නැත්නම් හත් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. නමුත් මේ කියන කාරණාව තේරුම් ගන්න නම් එච්චර පැය ගණන් යන්නේ. යන්න හේතුව මේ හැම පීවරකටදීම යෝගාවචරය පසුබදමේ තෙපර බාමේ පිටිපස වලමින් සැක මුසුව ගමන කරනවා නම් ඒ තරමටම භාවනා සීතල. දැක්ක දේ බයට හේතු වෙනවා. නමුත් ඒක නිර්භයව. અભීත වේදිතේට යනවා නම් අපපටි වාණිව අසන්ත අසන්තුට්ටිව තව ගොඩක් දේවල් මට බලන්න තියෙනවා. වහාම මේක දැක ගන්න ඕනෑ කියලා විශේෂයෙන්ම යෝගා විපස්සනා යෝගාවචරය අරමුණේ වෙනස් වෙන හැම පැතිකඩක්ම දැක ගන්න ඉස්සර වෙනවනම් හොඳට සමීප වෙලා මෙනෙහි කරනවා නම් අරමුණේ තියෙනා වූ මේ විෂම ගති. අන්තිම ස්වභාව ලක්ෂණ දක්වා යනකොට එතන බලන්නේ කො බලන දෙයක් නෙවෙයි ඉතුරු වෙන්නේ අර පඨවි ධාතු ස්වභාවය ඉතුරු වෙනවා. වායෝ ධාතු ස්වභාවය ඉතුරු වෙනවා. ආපෝ ධාතු ස්වභාවය ඉතුරු වෙනවා. තේජෝ ධාතු ස්වභාවය ඉතුරු වෙනවා. උඩද තියෙන්නේ පල්ලෙහාද තියෙන්නේ දන්නේ නැහැ. කුණුසුම් සීසල් බව වැටේ. හොඳ දානක දේරුමක් නැහැ. කම්පන චංචල වැටේන. බඩේ දන්නෙත් නැහැ, නහයේ දන්නෙත් නැහැ, කොහෙද දන්නෙත් නැහැ. ඒ වාගේම බරගති ගොරෝසු ගති හැල්ලි ගති මතුවෙනවා. ඒ වාගේම වැగిරෙන ගති පිටු කරන ගති මතුවෙනවා. මේ මතුවෙන මතුවෙන හැම වෙලාවෙදීම ඇසට බලන්න ගියොත් මේක මගේ දකුණේද වමේද උඩද පහතද මේක කොහොමද කියලා ඒ කියන්නේ අපි අර සුද්ධ ධර්ම මත වෙනකොට බය නිසා ප්‍රඥප්ති ලං කරගන්න හදන වෙන විදිහට කියනවා අනිත්‍යතාවයේ මත වෙනකොට බය නිසා නිත්‍ය සංඥාව ගන්න හදන හොඳට ජීවිතේ සැප විඳපු හුදු කුමාර ජීවිත ගත කරපු කාය ආසාව වැඩි කෙනාට මේ වෙලාවේ බය පහළ වෙනවා කාය ජීවිත নিরপেক্ষව බලන කෙනාට මේ රූපං චේව යථා භූතං සමනපස්සත කියන අනුශාසනාවන කටයුතු කරන කෙනාට සතුටක් ඇති බුදුරජාණන් වහන්සේ පෙරණම් පාල මෙච්චර කල් ගියා ධර්මේ නම් ධර්මේමයි. හරියට මේ විදිහට මානසිකාරය යොදනවා නම් මේ විදිහට මේ හැම අරමුණකම මේක චක්කු සෝත ඝාන ජීවා කාය කියන කොයිම ద్వාරයේ සිදු කරන්න පුළුවන් ලේසිම තැන කායද්්වාරයේ නිසයි මේ විස්තර සපයන්නේ දැක් ගන්න පුළුවන් වෙනවා මෙතන පවතින පට වියාපෝ තේජෝ වායෝ කියන කොටස් පමණයි ඒ බලන හිතේ ස්වභාව අර වාය ධාතු කොටස් වගේම සීඝ්‍ර වෙන්න පටන් ගන්නවා මෙන්න මේ தත්තට ගියාට පස්සේ ඕනෑම රූප ධර්මයක් ඒ ස්වභාව ලක්ෂණ වලින් පිරුණාට පස්සේ උතුරන්න ගන්නවා අන්නේ උතුරලා වැගිරෙන ඥාණයට කියනවා සංඛත ලක්ෂණය කියලා. සංඛත ලක්ෂණය කියලා කියන්නේ සකස් කරන ලද දෙයක ලක්ෂණයක් තියෙනවා සීග්‍රේ විනාශය. කිසිම ස්වභාවයකින් කිසිම ආකාරයෙන් චිත්තක්ෂණ දෙකක් එක සමාන නැති සීග්‍ර වෙනසක් ඇත්දැක ගන්න පුළුවන්. ඒ නිසා අර සතහන් දැකලා ආකාර දැකලා එහි යත්තා වූ ඒ ඒ අවස්ථාවේ එයින් නිපන් ධර්ම දකපු නැති කෙනාට කවදාකවත් මේ සංකත ලක්ෂණ දැකන්න ලැබෙන්නේ. සංකත ලක්ෂණය තමයි මේ මේ බුද්ධ ශාසනයේ ඊ타නත්ම වැදගත් විදිහට සලකලා එයින් සමහරු ආපහු වැටෙනවා සමහරු ඉදිරියට වැටෙනවා මේ සංකතේ ලක්ෂණ දකින්න නම් වැද්දගත්ම සාක්ෂියක් නැතෙන්දී ඉදිරිපත් කර ගන්න වෙනවා අරමුණ මතුවෙනවත් හා සමගම ඊට ඒ කෙරේ විහිදුවන්න ඕන. අර බෝධිලිම වාගේ ගොදුරට පයින්න කියලා මගක් දුර කියලා ඔලෝ උස උස බල බල ඉඳලා ආයෙ පින්මක් ගිහිල්ලා පයින්න විදිහේ බෝධිලිම යෝග ආවචරයන්ද මේක කරන්න බෑ. අරමුණ අර කියන තාලෙට ස්වභාව ලක්ෂණ වලින් උච්ච අවස්ථාවට තජ්ජ ලක්ෂණ දකින්න අවස්ථාවටපත් වෙනකොට එහිම නිම්මල්නු කැඩිලා විඳගෙන ඒක වැඩ ගන්නට නම් යෝගාචර දැනගන්න ඕනේ ස්වභාව ලක්ෂණ මාර්ගයෙන් එදගත්ෙච්ච හිත අරමුණ එනවත් එක්කම ඒකට විහිද වීමෙන් ඒ විදිහට කියන්නේ හිතත් ඒ විදිහට කර්මන්නේ කර ගැනීමෙන් ආතාප වේදෙන් රත් කර ගැනීමෙන් යෝගාචර දක්වන්න පුළුවන් වෙනවා මේ තුල පවතින්නේ පුදුමාකාර සංකත ස්වરૂපයක් ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව අන්නේ ශීඝ්‍ර වෙනස් වෙන බව සතිය කියන්න කරන්න පුළුවන් ඉතාමත්ම ශීක්‍රයෙන් වෙනස් වෙන බව දන්නවා. නමුත් හොඳට සතිමත්ව ඉන්න පුළුවන් Taman කලබල වෙන්න ඕනේ. කලබල වෙලා පරියන්කේ නැගිටලා යන්න ඕන කමකුත් නැහැ. එහෙම නැත්නම් හිත අරමුණෙන් පතුරාගෙන මේ වීදුවාගෙන යන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා හිත ඒකාග්‍ර වෙන ගතියකටපත් වෙනවා. මේ දෙක සමත පමණක් අදහන ඇත්තන්ට හිතා ගන්න බෑ. මෙච්චර අරමුණ සීකර වෙනකොට හිත කොහොමද තැම්පත් වෙන්නේ කියන කාරණාව දන්නේ නැති නිසා හුඟ වෙලාවට මේක පිළිබඳව තර්ක කරනවා. ඒ මොකද අර හිතවලා තියෙන ලෑල්ලකට වෙඩි තියන්න පුරුදු කරන කෙනා ඒක දාන්නවා අර මැද හරියට පිටට වෙඩි තියන්න හුඟක් පුහුණු කරනවා. ලෑල්ල හිතවලා තියෙද්දි ඡාර දෙකියක් ආදී තියෙද්දි වෙඩි තියන්න පුරුදු කරන්න ඕනේ. නමුත් යම් කිසි දඩයක්කාරයෙක් ඉන්නවනම් පයින් පිම්මට හරියට වෙඩි තියන්න පුළුවන් කෙනා අර ලෑල්ලටවත් වෙඩි තියාගන්න බැරි යැත්තු බුදුම හිතනවා කවදාකවත් මේක වෙන්න බෑ. එහෙම නෙවෙයි පයින් පයින් බෙන්නට පයින් පයින් හතකට වෙලි තියා ගන්න පුළුවන් වෙනවයි කියලා කියනවනම් අදහන් නැති தත්යකටපත් වෙනවා. නමුත් මේ හිතේ හැකියාවන් හිතේ දක්ෂතාවයන් කොහොමඩක්වත් අමාරුයි භාවනා නොකරන හිතකට තේරුම් ගන්නට ඒක තේරුම් ගන්න ඉහළම මට්ටමට ගිය කෙනා හොඳටම තේරුම් ගන්න තියෙන හිතේ හැකියාව. මේ විදිහට ශීඝ්‍ර ආරමුණ විදී අරම හිතත් හොඳ තෝර කර්මන්නේ වෙලා තියේදී එහිට අරමුණටම ඇලී බැඳී ගන්නා ස්වභාවය තුල තමයි මේ සාමාන්‍ය ලක්ෂණ ප්‍රකට වෙන්නේ. දකින දකින ඕනෑම දෙයක ශීඝ්‍ර භාවය ඇති වෙනවා. මේ නිසාත් යෝගාවචරය සමහර විටක වැරදෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඕනේ අරමුණක් බැලුවත් කොයි අරමුණෙන්ද දැන් ශීඝ්‍ර භාවය දකින නිසා සමහර විටක යෝගාවචරය මූල කර්මස්ථානේ අතහැරලා පේන සද්දවලත් එහෙම නැත්නම් වේදනාවලත් පේන රූපවලත් ඕන දෙයකට මට බලන්න පුළුවන් කියලා සමහර විටක මේ නොගැලපෙන පරිශන කරන්න පටන් ගන්නවා. ඒක හැබැයි නරකයි කියලා කියන්නත් බෑ. සාහජයක් එතන තියෙන්නේ. ඒ මොකද සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට මේ විදිහට වේග වෙන්න පටන් ගත්තට පස්සේ උන්වහන්සේ දඹදිව තලයේ තියෙන තාකල් තමයි සචේතනික අචේතනික අවිඥානික සවිඥානික සියලුම දේවල් වල මෙන්න මේ විදිහේ සංකත ස්වභාවය දැකලා තියෙනවා. දරුවචනාංශේ දස දහසක් සක්වල දැක්කා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ එක සුමානෙන් රහත් වුණා සාරිපුත්‍ර ස්වාමීන්ට වැඩිපුර සුමානයක් භාවනා කරන්න කිව්ද වුණා. මේ සෑම බාහිර දේවල් වල මෙන්න මේ විදිහට <clears throat> සමනුපස්සනේ කියනවා. ඒ නිසා ඒක මේ සහජයෙන් සමහරු මෙතෙන් ආවට පස්සේ යම් යම් දේවල් වලට මේ බෙදා බැලීමේ හැකියාව ශීඝ්‍ර වැටිය හැටිය දක්මින් යන්න උත්සාහ කරනවා සාමාන්‍ය සුඛ විපස්සක භාවනා උපදේශකවරු ඒකට යෝගාවචරය මන් දොස්සහයි කරනවා යෝගාවචරයට මතක් කරලා දෙනවා පේනව නම් බැලුවට කමක් නැහැ බල බල යන්න එපා වහාම නැවතත් මූල කර්මස්ථානයේදම හිත යොදවන්න සාමාන්‍ය ලක්ෂණය මේ දැක ගැනීමේ අධ්‍යාස ඇති වෙනවා ඒ මොකද ස්වභාව ලක්ෂණය දැක්කට පස්සේ මේ පුද්ගලයා මේ සංකතය වේගෙන් වෙනස් වෙන ගතිය අනිත්‍යතාවය දැක්කනම් ඒ අනිත්‍යතාවය මතමයි ඕනම ලෝකේ තියෙන නාම රූප දෙකටම පොදු සාමාන්‍ය ලක්ෂණය වෙන අනිත්‍ය නම් දුකයි දුක නම් අනත්තයි කියන විදිහට ලක්ෂණය මතුවේ. අර අනිත්‍යතාවයේ දැකීමට හිත කර්මන්නේ වෙච්ච වෙලාවේදී රූප ධර්මයක් වේවා අරූප ධර්මයක් වේවා මතුවෙන මතුවෙන්දී සීක්‍රේන් භාවයේ දක්වන්න හදනකොට රූප ධර්ම વિશેයි අරූප ධර්ම વિશેයි හිත පතුරවා බැලීම සුඛ විපස්සක යෝගාවචර කර්මස්ථාන ආචාර්යවරු විපස්සකයන්ට කර්මස්ථාන දෙන කර්මස්ථාන ආචාර්යවරු මන්දෝත්සාහය කරන්නේ හැකි ඉක්මනින් ගත්ත මූල කර්මස්ථානයේ දිගේ ඒ සාමාන්‍ය ලක්ෂණයට හිත කොට නමුත් මේකේ මේ යම් කිසි කෙනෙක් මේ සාමාන්‍ය ලක්ෂණය දැක්කට පස්සේ මේ සමනුපස්සනය අරමුණක අනිත්‍ය දුක්ඛ අනාත්මේ සංකලන අවස්ථාවක් ඒක තියෙන. එක එකක් වෙන් කර දකින්නව නෙවෙයි සංකලන අවස්ථාවක්. නමුත් ඒක බොහොම විචිත්‍රයි. භාවනාවේ අධීකරණ යන අවස්ථාවක් තියෙන්නේ. අන්න ඒ විදිහට දක්වාම හොඳයි කියන අදහසකුත් පොත්පත්වල කියන. නමුත් ඒක තීනකල යුත්තේ යෝගාවචරයි කියලයි මගේ පුද්ගලික අදහස. කොහොම හෝ මෙන්න මෙතෙන් දාවට පස්සේ යෝගාවචරයට තව අර බත ඉදලා පාළු ඉදලා වුණාට පස්සේ ඒකට රසමසෝරු කිට්ටු කරන්න වගේ ධර්ම කොටස අනන්තවත් කිට්ටු කරගත හැකි ත්‍රිපිටකයේ සඳහන් වෙන ඒ මොකද අපේ රූප ධර්මයක් නම් ඒ රූප ධර්මයේ මේ වෙලාව දකින්න ඉස්තියාවක් පුරුෂයේ කුඹේ මගේ ඒ ඒ ධර්ම ස්වාධීනව තම තමන්ගේ කෘත්‍ය කර මේ මේ කෘත්‍ය කරන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරය මේ සංකත ලක්ෂණය අර සීක්‍ර වෙනස් වීම දකින්න වගේම සංකත ලක්ෂණ වශයෙන් දකින්නයි කියනකොට සමහරුන් දෙක වැටෙනවා. මොකද මෝනම ධර්මතාවයකට උපාදයක් තියෙනවා, තිතියක් තියෙනවා, භංගයක් තියෙනවා. පඩවි ධාතුවේ ඇත්තා වූ තද ගතියට ඒ ඒ වෙලාවේ ඒ චිත්‍රයේ ඒ වේදිකාවේ තිරේ මතුවීමක් තියෙනවා. ඒකයේ යෝසුළු හිතර දැක ගන්න තරම් ප්‍රමාණයක් කාලයක් ගත කරනවා. ගත කරලා ලත්තනම ලොප් වෙලා නැති වෙලා යනවා. එතනම මේ චිත්‍රයේම නැත්නම් ඒ වේදිකාවේම තව නළුවෙක් විදිහට තීජෝ ධාතුව මතුවේ. ඒක සම්පූර්ණ මතුවීම. කිසිසේත්ම මේ දුර්වල මතුවීමක් සම්පූර්ණ මතුවීම තීජෝ ධාතුව තියෙන බවට දැක ගන්නට කාලත් කාල ප්‍රදේශයක් ඉන්නවා. ඉඳලා නැතිලා යනවා. ඊගාට වායෝ ධාතු වශයෙන් කම්පන බවක් ඇති බවට අනිවාර්යයෙන්ම ස්වාධීන මතුවීමක් ඒකට තියෙනවා. ස්වාධීන කාලයක් ඒකේ ඉඳලා ස්වාධීනව නැතිලා යනවා. ඒ වගේම මේ ගති ඔක්කොම එකම වේදිකාවට පිටුකරනද එකම චිත්‍ර canvas එක ඇඳෙන්න පිටු කරන ගති. ඒකට පවතින ගතියකුත් තියෙනවා. වැගිරිලා විහිල්ලා ගතියකුත් තියෙනවා. නිව්ව පටවි ධාතුට ස්වාධීන. ආපෝ ධාතුට ස්වාධීන. ඒ නිසා විශාල චිත්‍රයක් අධික වේගයකින් වැඩ කරන. නමුත් යෝගාචරයට එක එක අංශුවක්. මේ අංශු කියනකොට අපි තේරුම් ගන්න ඕන පඨවි ලක්ෂණයක්, තේජෝ ලක්ෂණයක්, ආපෝ ලක්ෂණයක්, වායු ලක්ෂණ, ස්වාධීනව ඇති විලා, ස්වාධීනව පැවතිලා, ස්වාධීනව නැතිලා යනවා. කවදාකවත් දෙන්නේගේ රණ්ඩුවක් නෑ. ගැටීමක්වත් නෑ. පුදුම හිතේ. මේක මේ සමාධි නැති හිතකට දකින්න බෑ කියන එක මේ කාරණාවේ වටහා ගන්න පුළුවන්. විචාර චිත්‍රයක්. පුනල් චිත්‍රය යන්නේ. ඒ වගේම සිද්ධි බහුලයි. බොහෝම ශීඝ්‍රයෙන් ජවනික මාරු වෙනවා. නමුත් යෝගාවචරයාගේ හිත කොච්චර යොසුරුද කියලා කියනවා නම් ඒ එක එක තිතක් එක එක අංශුවක් එක එක ලක්ෂණයක් එක එක නළුවෙක් එක එක මේ කුංචි චරිතයක් ස්වාධීනව මතුවලා ස්වාධීනව පැවතිලා ස්වාධීන වෙලා නැතිලා යන බව තේරෙනවා. මේ සෑම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වෙනතන සමාලාට නාම ධර්ම පවා මෙන්න මේ ලක්ෂණයට යටත් එකම 10 15සරයක් මත වෙනවනම් අපිට පේන්න තියෙනවා ආයති දීර්ඝායුක්තයි වාගේ. නමුත් එකම අත්‍යක්ෂණයකට විලාමති වුණත් ඒ වගේ චිත්තක්ෂණ 10ක් 12ක් එකට පැවතුණත් මේ එක් පුංචි කොට කඩලා බලන ගතිය නම් හැම දෙයකටම සමානයි. ඒ නිසා මේ සංකත ලක්ෂණයට එනකොට හිතේ ස්වභාව අර පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර චිත්ත යන මේ මූලික නාම ධර්ම වේවා එහෙම නැත්නම් මේකට හේතු වෙච්ච බහගන්න හේතුනා වූ වායෝ පොට්ටහබ ධාතුව වේවා එහෙම නැත්නම් අනිකුත් ආපෝ තේජෝ පාඨවි කියන රූප වේවා හැම තැනම ආකාශ ධාතුවට ඉඳ තියලා වැඩ කරන්නේ. මේ දෙන්නේ අතර ගැටීමක් නැහැ දෙක මැද අනිවාර්යම ආකාශ ධාතුව තියෙනවා. පට පට පියංශුවක් තේජෝ අංශුවක් එක්ක එකට මතු වෙලා එකට නැති වෙලා යන නමුත් දෙන්නයි ගැටීමක් නැහැ. හරිම නිර්වෘල් භාවයක් එන්න පටන් අර ගන්න. මේ නිර්වෘල් භාවයේ ඉඳන කොහොමඩක්වත් මේ හිතේ නීවර ධර්ම පවතින්න බෑ. මේක මගේ කියන විදියක් නෑ මේක වේවා කියන විදියක් නෑ මේක නොවේවා කියන විදියක් නෑ මේක මංගලයි කියන විදියක් නෑ මේක දුර්මංගලයි කියන විදියක් නෑ. යෝගාචරිකුත් නෑ. පුදු නිරීක්ෂණයක් පමණයි තියෙන්නේ. මෙන්න මේකදී තමයි මේ සංකත ලක්ෂණය වේරීමටපත් වෙන. එහෙම නැතුව මේ අනිච්චං අනිච්චං අනිච්චං කියලා කිව්වටවත් අනිත්‍ය වශයෙන් මට පෙනේවා කියලා ප්‍රාර්ථනා කරාටවත් එහෙ නැත්නම් වේග කරලා බැලුවටවත් පෙනේ. මෙන්න මේ බව පේනකොට ඒක තමයි යථාභූතං සමනුපස්සති ඇත්ත ඇති හැටියෙන් දකින්න. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ. ඉතින් මේකේනෝ තමයි යෝගාවචරය හුඟක් කරාට කියන්නේ මොකද්ද වෙනව කියා ගන්න බෑ. මේ යෝගාවචරයෙන් ඇහුවොත් මේ වෙලාවේ ආස්වාද ප්‍රසආස දෙක අතර වෙනසක් නැතුව හුදු වේග අවස්ථාවක්ද මතුවෙන්නේ කියනකොට ඔව් කියේ. එහෙම නැත්නම් යෝගාවචරය විසින් සපේලා උත්තර දෙන්න ගත්තොත් කියනවා දැන් ඉස්සර වගේ නෙවෙයි පිම්බීම හැකිනේ විතරක් නෙවෙයි අනිකුත් අරමුණුත් පේනවා සතියක් නෑ වාගේ සමාධියක් නෑ වාගේ භාවනාව කැඩිලා වාගේ මමිකුත් නෑ අතර වෙලා අතරන වෙලා යෝගාවචරය පුවක්කිටක් ගලේ ගාවගේ විචිතලා ගියා වගේ කියලා හිතෙන් දින තියෙනවා. මොකද මේ තුල නිත්‍ය ලක්ෂණේ හොයන්න යෝගාවචරය මේ දඟලන්නේ. අසෘතත් කම නිසා. අදක්ෂකම නිසා. නමුත් නිත්‍ය ලක්ෂණේ නැති වෙනකොට ඉච්ඡා භංගත්වයටපත් වෙලා එක්ක පරියන්ගේ දමල ගන්න නිකන් නැත්තම් කියනවා කමට අංශුද්ධ කරලා කියන්න දෙයක් නැහැ. ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. හරියට දත් ගලවන්න ගිහලා පොලිමේ ඉන්නකොට වගේ දැන් ගිහාම ඉතින් කරන වැඩේ දන්න නිසා එළියේ ඉඳගෙන නලියනවා. ආනිය වගේ තත්ත්වයටපත් වෙනවා මෙන්න මේ නිසා මේ කාරණා දන්නවනම් තමන්ගේ අරමුණයි වේගය වෙලා හිතයි වේග වෙලා මේ මට්ටමට යෝගාවචරය විශාල වශයෙන් සමීපව තාමත්ම සාදරව ඒ තොරතුරු අකුලා හිතට වද්දා ගන්න හදනවා මොකද මේ යථාභූතං සමනුපස්සති කියන එක වෙලා නැහැ මේ ඉතිසලා අපි දැන් මේ ඉස්ලාම වෙනකොට කෝල ගති ආනේ தත්තේ හොඳට මේරුවාන නැත්තම් ඒකට හොඳට සමාදන් වුණා නම් හිත පෙන්නනවා මෙන්න මේ තරම් වේගවත් වෙන එකක් තමයි ඊයේ තිබුණේ හෙටත් තියෙන්නේ මේ ඉස්රායිල් නියෝග ආශ්‍රයගේ තියෙන්නේ මේ විදිහට නම් මේ ධර්ම වහා ඇති වෙලා වහා නැති වෙනවනම් කොහෙද මේකේ ඉස්පාසුවක් කොහෙද මේකේ සනසුමක් ඒකේ තියෙන්නේ පෙළන සුළු ගතිය සංතාපන ගතිය ඒ නිසා යමක් අනිත්‍ය නම් ඒ කවදාවත් සැප පිණිස හිටින්නේ නැහැ දුකමයි ඒ නිසා යෝගාචරය දෙනවා භාවනාවක් දුකයි, කර්මස්ථාන ධර්මයක් දුකයි, භාවනා මධ්‍යස්ථානයේ දුකයි, ආයුක්තුවක් දුකයි, ආහාරක් දුකයි, ඉතින් ඇඟක් දුකයි. පුදුමාකාර විදිහට ඉතින් එක්කෝ බෙහෙත් කරන්න හදනවා নানা ප්‍රතිවල් වලට පෙළෙනවා. ඒ පෙළවෙන පෙළවෙන වාරයක් පාස මේ සංසිද්ධිය සීතල වෙනවා. ආය නිත්‍ය ලක්ෂණ මතුවෙනවා. ආයසරයක් විශ්වාසයක් ඇති වෙනවා ජීවිතේ. අර මතුවෙන පවතුන ආව නිබ්බිදාව දුර්වල වෙනවා. නිබ්බිදාව ආවත් ද්වේෂයට බර වෙලා ඉන්නේ. නමුත් මේ ධර්ම අහලා ඒකට සාදර වෙලා ඒක හරියට භාවනාව හොඳට ක්‍රියාවත් වෙලා හිත ක්‍රියාවත් වෙලා එනකොට මේ ධර්ම කොටසත් ලං කරගත්තොත් යෝගාචරයට හිතා ගන්න පුළුවන් මේ වෙලාවේදී මම පුදුමාකාර ශ්‍රද්ධාවකින් මේ මතුවෙන ධර්මයේ ධර්ම ස්වභාවය ධර්ම ඕජාව උකහා ගන්න මේ හිතට ඉඩ දෙනවා මිස මේ ප්‍රවාහය කඩන්න නරකයි. දිනචරියාව කඩන්න නරකයි. භාවනා නොකර ඉන්න නරකයි. කමඨාන් සුද්ධ නොකර ඉන්න නරකයි. වහවහ කමඨාන් සුද්ධ නොකර කර ගනිමින් මේ අලුත් භාෂා ක්‍රමෙට පුරුදු වෙන්න ඒ ක්‍රමයට යනවා නම් අනිවාර්යයෙන් මේ යෝගාචරය තුළ මේ සංසිද්ධිය කෙරේ තිබුණා වූ මේ නිතරම ඇතිවෙමින් පවතින නමුත් ඒකාකාරී ස්වභාවය. නිතරම ඇතිවෙමින් පැවතින ශීඝ්‍ර වශයෙන් තිබුණ එපා කරන ස්වභාවය. කම්මැලි කරන ස්වභාවය ඥාන මට්ටමට වැඩිච්ච දවසේ. මෙතේ කරණ තුනේ මේ බොහොම ශීඝ්‍රයෙන් මේක ඉවත් කරගෙන භාවනාව රසවත් කර ගැනීමේ ආසාවක්. නමුත් මේක ඥානයක් මේක ඥාණයෙන් දක් ගන්න ඕනේ මේ වෙලාවේ ඇති වෙනා වූ කම්මැලිකම එපා කරන ගතිය මෙනෙහි කරන්න ඕනේ. කියලා අන්නේ තමා තුළින්ම ඇති වෙනා වූ මේ පග්ගහිත විරිය කියලා. ගත්ත දේ අත නෑර දිගට පැවැත්වීමට අවශ්‍ය කරන ඥාන ශක්තිය පහළ වුණා නම් අන්න ඒකට කියනවා විපස්සනාව කියලා. මෙතෙන්ට එනකන් ගෙනියන්න පුළුවන් ඕනෙම කෙනෙක්. නමුත් මෙතෙන් ගියාට පස්සේ හැම කෙනෙක්ගෙම තියෙන පොල් ගහ කන්න දෙයන්නේ, කේල් ගහ කන්න දෙයන්නේ කියලා සතා යන තාලෙන් කියයි. කවුරුවක්වත් නැහැ මෙතන සොයන් ඥාණයෙන් බේරෙන කෙනෙක්. අනිවාර්යයෙන්ම ගුරු උපදේශ අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරලා තියෙන දේ අරමුණ මතුවෙනවත් එක්කම මෙනෙහි කරනවද? අරමුණේ වැටෙන්නේ මොනවද? කාලානුරූපව අරමුණට මොකද වෙන්නේ කියන එක විතරමයි වැදගත් වෙන්නේ. કોઈ යෝගාචර හිතන දේවල් වක්ක සුතේන්වත් ඇති වැඩක් නැහැ. අන්නරේ අත්දකින්න දේ හරියට ගොනු කරලා කියා ගන්න බැරි නම් ඒ සුතයත් ඒ මේ දන්නා කියන ওই අනිකුත් තර්ක ඥානත් ඔක්කොම වටිනාකමක් අත් දේවල් පාටපත් වෙනවා. යම් වෙලාවක ප්‍රත්‍යක්ෂය ඉස්සරහට කරගෙන මෙන්න මේකයි යන්නේ කියලා දන්නවනම් සුතේ හේතු වෙනවා. අනුමාන ඥානත් හේතු වෙනවා. ඒක නිසා වැදගත්ම වෙන්නේ ප්‍රත්‍යක්ෂයයි. මේ ප්‍රත්‍යක්ෂය හොඳටම වැදගත් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ අරමුණ මතුවෙනවත් හා සමගම හිත වේගවත් වෙන එකයි. නමුත් ආධුනිකයට ඒක කරන්න බෑ. ආධුනිකයා ඒක නාම රූප පරිච්ඡේද ඥානදී අල්ලන්නේ නැහැ. ඒකෙදී මැද විතරයි හවුවෙන්නේ. අරමුණ පෝරලා මැදට ආවට පස්සේ. පච්චපරිකා ඥාන කරනකොට මුලයි මැදයි දෙක ආවෙනවා. ඊගාවට එන්නා වූ ඔය සමනුපස්සන අවස්ථාවේදී තමයි මූලමැද ආග කියන මේ තුනව කලවමේ ශීක්‍රව ඇති වෙන්න පටන් ගන්න. කල තාම කලෙලියක් නැහැ. වේගෙන් එන්න පටන් ගන්නවා. මෙන්න මේ தත්ත්වයටදී යෝගාවචරය කලකොල නොවි මෙහෙම මේ වෙන්න ඕනේ මේක දිගට මම ඉවසලා දරාගෙන දිගට මේක පැවැත්වීමෙන් ඉදිරියට යන්න ඕන කියනකොට උද්‍යප්පේ ඥාන මට්ටමට එනකොට නම් අන්න දේවල් කාලයේදී වෙලා ලොකු සතුටක් ලොකු ප්‍රීතියක්, ලොකු අධෛර්යයක්, ලොකු උපේක්ෂාවක් নানা ප්‍රදේවල් ගොජදාමින් අන තමන් තේරෙන්න පටන් ගන්නවා විපස්සනාවේ යම් වැඩි විපත්තියකටපත් උනායි කියලා. නමුත් වැඩේ ඉවර නෑ තාම. නමුත් මහසී භාවනා ක්‍රමයේ වගේ සුද්ධ විපස්සනා භාවනා ක්‍රම වල පෙන්නනවා වැද්දගත්ම දේ නම් මේ සංකත ලක්ෂණේවත් සාමාන්‍ය ලක්ෂණේවත් නෙවෙයි මේ ස්වභාව ලක්ෂණයට හිත පුරුදු කරන එක. හැමදාම ආධුනිකයෙක්සේ භාවනාවට බහින්න ඕන. භාවනාවට බහැලා ඒක දිගේ හිත වර්ධනය කරගෙන යන්න පුළුවන් නම් ඒකාන්තයේ මේ හිත සම්මඤ්ඤ ලක්ෂණයට මේ සංකත ලක්ෂණයට වැඩෙනවා. සංකත ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණයට වැඩෙනවා. මේ වැටීම තුලින් කායानुපස්සනාව තිබෙන හිත කවදාහත් එතනින් අතර වෙන්නේ නැහැ. වේදනානුපස්සනාවත් මේ තාලෙටම බලන්න පුරුදු වෙනවා. චිත්තානුපස්සනාවත් මේ තාලෙටම බලන්න පුරුදු වෙනවා. අවසානයේ මේ ධම්මානුපස්සනාව කොටසට එන කායේච පජහනාදී පොට්ටබ්බේත පජානාති යංච තද වයම් පරිච්ච උප්පජ්ජති සංයෝජන සංච පජානාති කියන විදිහට අනුශේ කෙලෙස් දක්වාම ඒ සංයෝජන ධර්ම දස ආකාරයෙන් පහළ වුණා අර රූප මුල් කරගෙන යන ක්‍රමේ නිසා ස්වභාව ලක්ෂණ මුල් කරගෙන යන ක්‍රමේ නිසා මොනම දෙයකින්වත් යට කරන්නේ නැතුව ඉස්සර කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ නිසා මේ කොටස් දැන ගැනීම ප්‍රධාන වශයෙන් මෙහිම කාලය ගත කරමින් වැඩ කරන නැත්නම් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. නමුත් මේ කොටස් වල දැනීමට වඩා අවශ්‍ය කරන්නේ Taman ලැබුව අත්දැකීම් ප්‍රමාණය. ඒ අත්දැකීම් ප්‍රමාණයට මේ මූල ධර්ම එකතු කිරීමෙන් නම් ලොකු පන්නරයක්. ලොකු ශක්තියක් යෝගාවචරයට ඇති වෙනවා. ඒකයි මේ පැයක පුරා කාලයේදී මේ ධර්ම එකතු කරන්න යෙදුනේ. සියලු දෙනාටම තම තමන්ගේ භාවනා ශක්ති ප්‍රදේශය අනුව මේ කොටස් වැටහෙවා. ඒ වටහාගෙන තමන්ම භාවනා පරියන්කේදීම මේ ගත යුතු ආත්මෝපදේශ භාවනාට පිටු කර ගැනීමෙන් නව භාවයක් අලුත් භාවයක් මමම දැක්කා කියන අදහසක් ඇති කර ගැනීමෙන් ධර්මයේ දැකලා ධර්මයේ තුලින් බුදුන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරනවා. ittavataja mehi sambataṃ puñña sampadaṃ sabbhi dīvānumodantu sabba sampatti siddhiyā එත්තාවතා ජනම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ජනම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දේවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාති මනායතනිය ඉතින් ඔය හේතෙන් එකතු වුණත් ඔය කාය විඥානේ උගන්නාන්ත මේ දන්නේ නැහැ නේද මට මේ සාත ගැටියක් නෙමෙයි ගැටියක් තියෙනවා ඒකට වෙන විතර මනායතනෙට ඉදිරිපත් වුණු අරවට සත්‍යයක් නැහැ නේද වෙන්කොට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. අදගතියෙන් බරගතිය වෙන්කොට හඳුනා ගැනීම ශක්තිය විඥානය කියලා කියන්නේ. නමුත් ඒක මේ ලෝකයේ තියෙන අපිට මේ සීතල වෙලා කුණුසුම් ලැබුණොත් හොඳයි. එහෙම නැත්නම් සෑහළු වෙලාවට බරගතිය ලැබුණොත් හොඳයි වගේ ඒ වගේ ආශාවල් හෝ තණ්හාමාන කිසි නෑ. නමුත් විඥාණයට තියෙනවා එක එකක් වෙන් කර දැනගැනීමේ හැකියාව. ඒ නිසා එක එකක අදුගාණි කියනවා නම් එක එක ස්වාධීන උප්පත්ති කිසි බංග දැක ගැනීමේ අවස්ථාව විඥාණයට තියෙනවා. නමුත් ඒකේත මේ ලෞකික වශයෙන් කියන ප්‍රඥප්ති ඇතුල් වෙලා නැහැ. ඒක තියෙන හුදු විඥානයේ වෙන් කර දැක ගැනීම විතරක් කරනවා. ඉතින් ඒක නිසා බුද්ධලේ ඉති භාව පුරුෂ භාවයක් හොඳක් නරකක් කියන හැඟීමක් නැහැ. වෙන් කර දැකීමේ හැකියාව විඥානයේ තියෙනවා. නමුත් අපි බය අපිට ඒකේ අර තියෙන මේ මේ රුපියල් සතෝට බෙදන්න ගන්නෑ. ශ්‍රී ලංකාවේ මේ DMP බෙදන්න ගන්නෑ. ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්ම බෞද්ධ බෙදන්න ගැති නැහැ. බුදු ධර්මතාවයකට කියනවා සුද්ධ ධර්මතාව. ධාරේතිති ධම්මෝ කියලා කියන්නේ මේ ධර්මතාවය ඒක දරනවා. විඥාන දැනගත්තත් නැතත් ගන්න. ඒක සංසම්මේ කරත් නැතත් ගන්න. නමුත් ඒ විලාසියට තර්ක ඥාන නැහැ. විඥානේ හරියට වැඩ නම් තර්ක ඥාන යට යනවා. ඒක තමයි බය වෙන්නේ. ඒක තමයි ප්‍රඥප්තිය නැති වෙනකොට බය වෙන්නේ. අර භවසුත්තාවට දැන් ඒ කියන සංයෝජනයන්ට මේ කාය විඥාන දෙච්චර අර බැරිව ශක්තියක් නැත්නම් මේ අත්මත මොනවාද මේ වේදනාව නේ අර විදිහේ වේදනාවට ගිහිල්ලා නැහැ. කාය විඥානයට ඇවිද? වේදනාවට නෑ. වේද කාය විඥානේ මතුවෙනවා කාය විඥානේ වෙන් කළා දකින්නවා. ඊට පස්සේ වෙන් කළා දැනගත්තා මේවා කොයි කොයි ආකාරයෙන් පාවිච්චි කරන කියන පෞද්ගලිකත්වයේ සක්කාය දිට්ඨිය තමයි තියලා නැහැ. ප්‍රඥාප්තිය තියලා නැහැ. නමුත් ඒ නිසා ඇතිලා නැති නිසා ආධුනික යෝගාචරය පැත්තෙන් බැලුවොත් යෝගාචරයට පෙන්නේ මට දැන් නිකන් මේ අම්මත් නෑ තාත්තත් නෑ රටේ නීතියක් නෑ මොකුත් නෑ අසරණ වුණා වගේ ගතියකට පත් වෙනවා. එතකොට ඒකේ ඒකාකාර ගතියක් බය ගතියක් පහළ වෙනවා. නමුත් යෝගාවචරය සතියේ පවත්වනවා නම් දිගටම යා තේරුම් අර ගන්නවා මේ යමක් දුරට ලං කරලා බලනකොට ඒ ස්වභාවය දැක්කට පස්සේ තමයි සම්මප්පඤ්ඤාය යථා භූතෝ දැක ගන්න නම් ඉස්සල්ලාම මේක අර මේක වහලා තියෙන ඝන සංඥාව අයින් කරන්න. කෘත්‍ය ඝනේ අයින් කරන්න. අයින් කරලා බැලුවට පස්සේ මේක එහෙම කියාගන්න දෙයක් නැහැ. ඒක අවබෝධ කිරීම යෝගාචරයට බය වෙන්නේ මේ නීති සංඥාවේ යුක්තව බලනවා. සුඛ සුඛ සංඥාවේ යුක්තව බලනනම් ඇත්තටම මේක ආයේ බිඳුවට බැහැලා. නමුත් බිඳුවට බහින මනසට අලුතෙන් පටන් ගන්න හැකියාවක් තියෙන ඇත්ත ඇති ඇති දැකීමේ අවස්ථාවක් තියෙන. ඒ නිසා මුත්‍රිචාන් වාචයේ දකින්නේ ඒක යෝනිසෝ මනසිකාරය මුල දැකීම. පටන් දෙයක මූලිකම ස්වභාවය දැකීමයි. ඉතින් අර නිත්‍ය සංඥාව ඇති කරනාට මේක වෙන්නේ කරාවටිලා. මේ ගොඩ නැගිල්ල වැලි වලට වෙන් වෙලා ගියා වතුරට වෙන් වෙලා ගියා වගේ වෙන් වී යනවා. නමුත් ඒ ඒකේ තියෙනවා සුද්ධ ගතියේ ලොකු වටිනාකමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අර ඒ නිසා අපි සාමාන්‍ය ලෝකයට කතා කරන්නේ සංසාරේ ඒකට වීමට කැමැත්ත ඇති සංවේගය ඇති කෙනාට කියනවා ඇවිල්ලා ඉස්සල්ලාම මේ ධාතු වල මේ පිරිසිදු ස්වභාවය ධාතු වල ස්වභාවික ලක්ෂණේ දැක ගැනීමේ ප්‍රයත්නයක් කරන්න අන්න ඒ හිත ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ නාම පිළිගන්න මට්ටමට එයි. එහෙම නැතුව මේ ස්ත්‍රී පුරුෂ ભેදානුව ප්‍රඥප්තිය බදාගෙන ඉන්න කෙනාට අර ප්‍රඥප්ති ලක්ෂණ කැඩී යාම බයට හේතු වෙනවා. අසරණ වීමකට හේතු වෙනවා. ඒකනේ කියන්නේ අර අනිත්‍ය ලක්ෂණ ගැන කතා කරනකොට නිත්‍ය සංඥාවේදී දෙවිගොල්ල උළුවේ දෙක ගහගත්තා. මේ සර්වඥාන් වහන්සේ සියල්ල අනිත්‍යයි කියලා කිව්වා. ඉතින් අපිට මොන සරණද කියලා. අර බමුණෙක් බණ අහගෙන ඉන්නකොට හොඳටම තේරෙනවලු. අනිත්‍යයි කියලා. gedara දුවන කියලා ලොකු පුතා බදාන ගවලු ඉවරයි. අපි තේරෙන්නේ ඉවරයි. ඔක්කොම අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා. උකා බදාන අඬන්න පටන් අරගත්තා. සම්නතත් ඇහුණට පස්සේ අනිත්‍යම් කියන ස්ථානේ විස්ථාන දැවිලා දුරු වගේ අනික උභාසය ධර්මයේ තියෙනවා. මේක ඇත්තටම අනිත්‍යයි. මේක ඇත්තටම අනිත්‍යයි. ඉතින් එහෙම බලනවා මේ නම්බු නාම නිල ගල මොනවක් අදන්නේ දැන්නේ. ඒක හරියට වැටුණොත් එතන ලොකු තිගස්මක් එනවා. ලොකු මේ පීදුපඩුව පොළේ යහුවාගේ මට්ටමට එනවා. ඒකයි බුදුරජාණන් කියන්නේ කාය ජීවිත දෙක අපේක්ෂාවෙන් තොරව මේකට බහින්නේ. කාය ජීවිත අපේක්ෂාවෙන් යුක්තව මේකට බැස්සොත් ඒකේ බින්දයක් ඇති වෙනවා. ඒකයි මේ සංඝ සභාවක් ඇති කරලා තියෙන්නේ. අන්න ඒ වගේ මට්ටමකටපත් වෙන අයට ආරක්ෂාවක් ඇති කරලා දෙන්න ඕනේ. වස්තුවක් තින් නැතුණාම ඔබට බින්දාට හම් වෙයි. ඔබට නෑදෑය නැතුණාම ඔබට බලන්න පපත් පිළිවෙතියි. කියලා උදැසන සංඝ සමිතියක් ඇති කෙරුවේ ඒ අසරණ භාවයට සම්ප්‍රදාන කූලව නමුත් උත්තරයක් දෙන්න තමයි. සම්ප්‍රදාන කූල ආරක්ෂා ක්‍රම නෙවෙයි බුදුන් ඇති කරපු ආරක්ෂා ක්‍රම. සීපසත් ආරක්ෂා ක්‍රම. ඉතින් ඒක හරි වික්‍රයක්. ඒක ලොකු වික්‍රයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නානක්යෙන් මෙයාට දකින්නේ නැති අර ඝන සංඥාව සම්පූර්ණයෙන් ගන්නව ඒකත් එක්ක දකින්න. ඉතින් දැකපුම අර ඔබ පැහැදිලිව වේමින්මකින් දකින්න දකින්නේ නැති අර ඒකත් එක්කම අර සංකාරය වදා ගන්න. ඒකත් එක්ක නැත්නම් අපිට ගන්න බෑනේ මේ පුනරුත්පත්ති වෙමින් යන සංතතිය. ඉතින් ඒ නිසා අපිට එහෙම වෙනකොට අපිට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා රක්ෂණයක් තියෙනවා මුදල් දෙනවා කියන ලොකු ආරක්ෂාවක් තියෙනවා. අනිත්‍යතාවයට යනකොට ඒවා තේරෙනත් අනිත්‍යයි මේ බලන මොහොතත් අනිත්‍යයි බලන අරමුණත් අනිත්‍යයි කියලා වෙනකොට අර දීර්ඝායස දෙවියන්ට පිච්චිත වෙනවා. ඉතින් ඒකනේ යෝගාන්තර දුවන්නේ ස්ථාන වලින් බෑ බහන හරියන් වුණොත් මේ විසුමක් නැහැ. දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කාරණා කියන්න තේරෙනවා. තව කෙනෙකුට කර්මස්ථානවලට බොහොම උනන්දු කරනවා. හරියට දැන් නම් වැඩේ හරි ওই විදිහටම විදගෙන කාගෙන ඇතුළට යන්න මොකද දැන් අර ඇස්පස්තෝ ෂීට් එකට ඇණයක් ගහුවගේ දැන් ඇණේ ඇවිලිලා තියෙන්නේ. අවුල ගන්න නැවත ඇවිලිලා තියෙන දැන් තියෙන ගහන එකයි. දැන් ඉතින් ගහන ලේසි කියලා කර්මස්ථානාචාර දිශාසන මේ විපස්සනා යෝගාවචරෙන් උනන්දු කරනවා. අනිකුලන්ට කර්මස්ථානාචාර කියන්නේ බයි. කර්මස්ථානයේ බයිනෝ හරියදී මටම කියලා තුන මට විපස්සනා උගන්වපු ගුරුවරයා මම දැන් විපස්සනා උගන්වන්න යනවා මොකද ඒකෙන් යෝගාවචරයට පිස්සුදලා. මට අහන්නේ ඔබ වහන්සේට පිස්සුද කියලා. ඔබ වහන්සේ මට උගන්වපු දෙන්නේ මේ වෙන්නේ. ඉතින් වෙනකොට මොකද මේ මන්තරේ මතුරු උඩ පිල්ලිය නැගිනකොට ගුණා දුවන්නේ මොකද? මන්තරේ හරනම් පිල්ලිය නැගිටින්නේ බෑ. එයා නැගිටින්නේ හුරතල් කරන්න නෙමෙයි. කට එළියට දාගෙන එනකොටම කාලා දිව කඩා ගන්නවා. එහෙම කරනවා මිසක් අර දුවන්නවත් කොට්ටු බඩවුරු. ඌට ගණනක් ඇති. ඉතින් ඒ නිසා අය අර විපස්සනා කියලා කියන්නේ මේ පිස්සු ඇද්දලා ගන්නකොට පිස්සුලා තියෙනවා. ඒ පිස්සු බලන්න මේ බෙහෙත් කරන්න ගියාම පුරු කවනවා. කාලා පිස්සු ඇද්දලා. ඇද්දලා නම් ලකම හරිය කරන්නේ. එහෙම නැත්නම් ඒක නෙක් කියන්නේ. ඉතින් ඒකට බය නම් වෙනකම් කරන්නේ. එතකොට හැම කෙනෙක්ම හර කේන්දරේ බලලා ඉන්න ඕනේ විපස්සනා මධ්‍යස්ථානෙට එනකොට ලෑස්තිද? නීදෙත් එක්ක අපි පරිදුවර තියලා කරන්නේ එහෙම නැත්නම් හොඳ වැඩේ ඉතින් මං කිව්දු හම්දුරයි මොකක් හරි එකක් අරගෙන අරමුණු කරගෙන ටික ටික එන්නේ ධ්‍යාන ක්‍රමයක් අල්ලන්න. මේකට එනවනම් ඉතින් කාය ජීවිත නිර්පේක්ෂ භාවය තියෙනවා. සමතේදී ඕක එච්චරම උග්‍ර කරන්නේ නැහැ. නමුත් සමත භාවනාදී වුණත් අර උපචාරාවත්තම බැලලා අර්පණා කෞශල්‍ය ගන්න ගියාම ඕක නොකිය කිය. අර්පණා කෞශල්‍ය දසවිද අර්පණා කෞශල්‍යයට යනකොට මුගොල්ලෝ දෙනෙක් ඉතින් ගිහිල්ලා මේ හොඳ තෝරන අරමුණට පස්භාග නිමිත්ත මතු වෙලා. ඉත යන්න බෑ. ඊය තමයි අර අනන්‍යතාවය දෙතියි. අර අරමුණේ සම්පූර්ණ ගිනිනයි ඒකට බෑ. ඉත එතන ගිහිල්ලා ආපහු වෙනවා. පවුලෙන් අහලා එන්න ඕනේ, ගෙදර ගිහිල්ලා එන්න ඕනේ. ඉතින් කිය කිය එතන ගිහින් නතර වෙනවා. ඉත ඒකට පුදුමාකාර අර අනෙක් කෙනෙකුට වඩා ලොකු ආස්තියක් වෙනවා. ජන සම්පත්තිය පුදුම විදිහට පැහැර හැරීමක් වෙනවා. කරණ තියෙන්නේ ඒකට වද්ද වද්ද ඉඳ දෙන්නේ. පැය ගණන් දවස් ගණන් වද්ද වද්දා ඉන්නකොට ඉතින් දවසකට දෙලක්කාරකමක් නැතිලා ඒකට බහින්ද හිතෙනවා. ඒක ගුරුවරයාට හිතන්නට බෑ. මොලයට මේ විපස්සනා යෝගාවචරයක් නම් දස දහස් ගුණයකින් තියෙනවා. තිබුණ නැත්නම් මේ තෑග්ග දුන්නට බාර ගන්න යන්නේ නැහැ. ඔය තෑග්ග කියලා දෙන්නේ මොන අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. හොඳට සූදකටකින් වහලා කෙනුමක් ගෙනලා දෙනවා. ඒක ඇතුලේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම යෝගාචර කොට කුසල බැලුවොත් නම් කියන එකයි. ඕකට නෙවෙයි අපි වහනකම් කරන්නේ. ඕකට නෙවෙයි අපි මේ භාවනා කරන්නේ. අපිට ඕනේ මේ ස්වර්ගයේ නිවන ගුවන් පුරේට ඇදීනි මාරක් තියෙනවා අතරන් ඉන්න මාර. ඒකෙන් ගිහිලා ඔක්කොටම පුම්බගෙන ඉන්න. හේරුව නැහැ. ඔක්කොම පින්විලි බස්සන් දෙනවා. ඔක්කොම දිවට බස්සන් දෙනවා. ඒකේ ලක්ෂණ තමයි ඔය අනිත්‍ය භාවය පේන වෙලාවදී එන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ කොත්තමල්ලි නුරුකොත්තමල්ලි තමයි හොඳ වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම තමයි. එතන කියන්නේ භාවනා කරුවොත් නම් ප්‍රතිඵල ෂුවර්. ප්‍රතිඵලේ බාහිර වෙනවද කියන එක ඒක වෙනම කතාවක්. මන්ත්‍රය හරිනම් පිළිය නැගිටිනවා. ඉතින් පිළිය නැගිනවල මූණ දෙයිදවද කියන එක වෙනම කතාවක්. ඒක ඉතින් එන්නේ එන්නේ සාසනේ පිළිගෙනකොට පිළිගෙනකොට මූණ දෙන කට්ටිය අඩු වෙනවා. මගට ගිහිල්ලා හපලා ඒ විතරක් නෙවෙයි මේ මනුස්සයා ගිහිල්ලා කියන කතාවල් හරිම විතරයි. ඉතින් මම හරියටම භාවනා කරා ඕකනම් බොරු. කොයි ක්‍රමෙන්ද කවදා නිවන් දකින්න බෑ කියලා ඒ භාගයට කාපු එකන හොඳ ෂෝක් කතා දෙනවා. ඉතින් අය අර මේ පුතග්ජන ඇත්ත බුද්ධහම රකින්න හඳ ගත්ත හරි බයයි ඒකත් තමයි කතාව. නමුත් විපස්සනා කරපු කෙනා දන්නවා තමන්ගේ ජීවිතේට මොන තරම් නිත්‍ය සංඥාට මොන තරම් බැඳිලාද මේ කතා කරන්නේ. සාසනේ දැනගෙනද ඒක බාරක් අර ලොකු ගානක් කිව්වෙත් ඒකයි. ඔය අපේ සංස්ථාවේ සංඝයාන්තලා කියනවා කස් කරන්න කතා කරුවා හරි ආවුන්දරයි. ඊපස්සේ ඒකයි වික්ෂුණාන්තල අභියෝග කරා අපි කෙලිම කතෝලික සභාවට ගිහිල්ලා කතෝලික සභාවට බැලුවා. වෙන පාරිදියා. බුදුසසුන කියන ඕන්න සාසනේ අඳුරගතිය ඇහැ. අන්තර හරියට බය වුණා. මේ මේ වැඩේ කෙරුවොත් එහෙම විසානින්ද අපිලම තමයි කියන්නේ ඔන්න ඔය අත් සාසනේ එදත් අදනවා හිටිය කොහොම තමයි. ආ මේ ඡන්දි මේ මේ මේ හෙට්ටු කරන්නේ තමයි සාසනේ නැතුව මේ එන ප්‍රශ්නෙකට ප්‍රශ්නේ බාර ගන්න සූදානම් නැහැ. ඒක ඉතාමත් ගැඹුරු විදිහට යෝගාචර හරියටම විපස්සනා යෝගාචර. ඒකයි කියන්නේ මේ බැරිකමේ හරි කමන්නේ එල්ලීලා ගත කරන එකේ මේ යෝගාචර විපස්සනා යෝගාචරකමේ වඳින්න වගේ. වෙන වෙන මොනවාක්වත් එකක් නෙවෙයි හොඳටම මේ අපුල සත්‍යයට මේ චිත්ත බෙහෙතට ගෞරවවත් කරනවා. මුලන් ප්‍රමාණයෙන් ටික ටික ටික ටික මේ උත්මයෝ කියන දේවල් අහලා උත්සාහ කරමින් ඒ පැත්තට හිත ටික ටික නතු කරනවා. එහෙම නැතුව බෑ. සම්මෝගණයේ සංකති ගණයේ විවරතුන්ට ඒ ඥානති විරේ පිළිගිය යනකොට දැන් සංකති ගණයයි ඒ වගේ ආරම්භන ගණයයි ආරම්භන ගණයයි හතර ඒ දෙකට පහසු වෙනවා අර අර දෙක බිඳගත්තොත් ඔය ඒකදී අතරම සම්තතිය තමයි සම්තති ලක්ෂණ ඉදි කරන්නේ සම්තති ගණයේ බින්දින එක තමයි. ඒ බින්දින්න නම් පුංචි අංශ වලට බස්සන්න වෙනවා. ඒ කියන්නේ අත්‍තරම සාරිපුත්‍ර සාංශයෙන් නම් ඒ ධම්මා හේතුපබා කියනකොට ලොක කොටස කන්නකොටම තේරෙනවා. උනාදේ තේරෙනවා මේක පුංචිට කන්න බැලුවත් ඔච්චරමයි කියලා. නමුත් අර සැක තියෙන කෙනාට ඒක දිග දිගට කප කප කඩ කඩ පුංචි අංශ වල වෙනකයි යනකොට එහිම යෙදෙනවනේ. යෙදකට ඒක හිතනවා මේක ආයේ කොහෙන් බැලුවත් ඔච්චරයි කියලා තේරෙන ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ නිත්‍ය සංඥා බහුල. අර හොඳට පුරුදු කරපේකනාට එක ක්‍රමයකට කියනකොට දහසක් නැයි තේරෙනවා. අය ඕක ඔච්චර නම් අය යකඩ මල්ල ගුල්ල ගෙවන ආල්වල නොබල විහිකරන. ඒක තේරෙනවා. අර වලට බෑ. හා යකඩ මල්ල තිබුණා ආල් මල්ලේ හොඳට කියන කෑලි තියෙනකොට ඒකත් ඇටේ ඇටේ බලලා තමයි තීන්දුව කරන්නේ. ඒ තරම්ම දැන් අර බිස්නස් එකක් කරනකොට විශ්වාසවන්තයා කෝටි ගාණක බිස්නස් එකක් කරනවා කිසිම සැකයක් නැතුව වැටෙන්නත් ඉඩ තියෙනවා. නමුත් බොහොම ඉක්මනට දියුණු වෙනවා. හැම අංශුවම හැම සතියෙම ගණන් හදාලා බලන්න යන මිනිහට බොහොම ආද බිස්නස් එකක් ධනවන්තව ගන්න. විශ්වාසය අවශ්‍යයි. විශ්වාසය නැතුව බිස්නස් කරන්න අමාරුයි. අන්න ඒ වගේ තමයි මේකදී අපිට මට්ටමකට යනකම් ගියාට පස්සේ තේරුම් කර ගන්නවා එක එක නායේ උපනිෂේ සම්පත්‍ය අනුව කොච්චර බලවත් කොච්චර තමයි. සමහර මේක කොච්චර දුරක් නැති ඉතින් ඒ කියන්නේ උපනිෂේ සම්පත් නැති. අර දාන ආදී කුසල කර්ම වල තියෙන මේ තල්ලුව මදි. ඉතින් ඒත් අන්නත් කරන්න තියෙන එකම දේ මේකම මතු කරගෙන මේ මේ ශේෂ්ඨම ගත කරන එක තමයි. ආවරණ ගාථා මාතයක් අහනකොටම ප්‍රාණ ශක්තිය අඳුර දෙන අර පෙර අතීතේ නෑ කරලා කරලා දැන් මේවා කරලා මේක ඉස්සලා හුරු වෙලා තියෙනවා ඉතින් අර යට වෙච්ච එක මතුවෙන එක විතරයි තියෙන්නේ ඒක අත්දැකපු දෙයක් අර භූමිලි පිටර දාන එක විතරයි අලුතෙන්ම කරනකොට ඉතින් ඒක වෙදී ටිකක් මහන්සි වෙනවා